ලයි එමුනා සියලු දෙනා කරපත් වෙලා ධර්මදේශනාට සූදානම් වෙලා සාදුකාරයක් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ජීවහා සම්පස්සං උපාදිස්සාමිති නච මේ ජීවහා සම්පස්ස නිස්සිතං විඥානං භවිෂති इति එවං හි කත්තේ ගහපති එක්කිතබ්බං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම් වේ පදනම කරගත්ත මේ වගේ භාවනා ඇතිවාර පවත්වන හැම අවස්ථාවකම මේ වගේ කාලයක් වෙන් කරගන්න ධර්ම දේශනාවක් සඳහා ඉතින් මේ ධර්ම දේශනාවක් අපි දේශනාවලියක් විදිහට අවසාන වතාවට පවත්වපු දේශනාව ඉඳලා මේ දේශනාවට දේශනා මාලාවක් විදිහට පවත්වනවා. ඉතින් මේ වකවානුවේදී අපි අනාගත පිළිකෝවාද සූත්‍රය තමයි මූලික තේමාව නැත්නම් මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ මේ සර්වඥ දේශ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංග්‍රහ වෙන මේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය ආසන්න බණ විදියට නම් කරලා තියෙනවා. ඒකට හේතුව මේක අනාථ පිණ්ඩික සිටුමාගේ අවසාන ජවනිකාවක් දිනහර දක්වන සංසිද්ධියක් නිසා. ඉතින් අපි මේ දේශනා මාලාවේ දේශනා රාශියක් පසු කරපු නිසා ඒකේ නිදානයේ පසුබිම අලුතෙන් ආපු අයට මතක් කරගන්නත් අනික අයට සීකඳ වීම සඳහා මතක් කළොත් අපි කවුරුත් දන්න පරිදි අනාත්මික සිස්තුමා සර්වඥාන්ති ධර්මාන ජීවමාන කාලේ හිටපු ශුභසදායකයන්ගෙන් අග්‍රෝපස්ථායක විදියට දහන දායක විදියට කවුරුත් වගේ දන්න කියන කෙනෙක් එතුමා වරුදු 2600 ගානක කාලේ ඉන්දියාවේ කටයුතු කරපු කෙනෙක් වුණාට ඒ ශාසනයට සම්බන්ධ වෙලා ලිංගසු කොච්චර කටයුතු කළාද කියනවනම් අර දහම් පාසලන පොඩිදරුවෙක් පවා තමන්ගේ මාමා තමන්ගේ පාප්පා දන්නවට වැඩිය අනාථ පෙට්ටික දෙච්චුමා ගැන කිව්වම දන්න තරම් බොහෝම සුවදචාරිකයක් පාඩපත් කළා කියලා. ඇත්තට මේ තුමා කවදාකවත් සර්වජන් වහන්සේට වෙහසක් කරදරයක් වෙයි කියලා ප්‍රශ්නයක් පවා අහන්නේ නැති ඒ වුණාට හැම හැඟීමක්ම හැම අවශ්‍යතාවයක්ම සම්පූර්ණ සම්පාදනය කිරීම සඳහා බොහෝම සුහදව සමීපස්ථව ඉඳලා වස්තන කිරීමට හිතාමතා කටයුතු කරප කරපු උත්මි. ඉතින් මෙතුමගේ අවසාන වේලාවට පැමිණෙනකොට අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා මේ වගේ පින් ඇති කෙනෙක් ඒ වගේ අනාථ නාත වෙච්ච අනාථයන්ට පිටු දීපු බුදුහාමුදුරන්ට උපස්ථානය කරපු අග්‍ර උපස්ථායක වෙච්ච කෙනා තානත්ම ශාන්ත දාන්ත සාමකාමී මරණයකටපත් වෙයි කියලා නමුත් මේ කතාව කියනකොට ඒක පොඩ්ඩක් ඒ අදහස ටිකක් කලකොලොප්පන් වෙනවා ඒ මොකද මෙති මගේ අවසාන වේලාවට එනකොට යාට ඔළුවට වරපටක් දාලා තිරින්ගයක් දාලා තද කරනවා වගේ තද උග්‍ර වේදනාවක් දැනෙච්ච බවක් වචනයෙම සඳහන් වෙනවා බඩ අරක් කපන කැත්තකින් කපලා ඇතුළ දාලා කලත්තන්නා වගේ උග්‍ර වේදනාවක් පැමිණිච්ච බවත් එතුම සඳහන් කරලා තියෙනවා. මේ නොදරිය හැකි වේදනාවේ ගත කරද්දී තමන්ගේම සිටුමාලිගාවේ ඇතුල් ගැබේ වාසය කරන වේලාවක සේවකෙක් කතා කරලා පණිවිඩයක් හරිනවා ගිහිල්ලා සර්වඥාන්සේට මතක් කරන්නේ කියලා අනාථ පිටික සිටුමාගේ අවසාන ජවනිකාව ආසන්න අවස්ථාවට පත්ලා ඉන්නවයි කියලා මතක් කරන්නේ කියලා. මතක් කරලා මට යන්න බෑ ඒ නිසා ගිහිල්ලා තමන් වෙනුවෙන් තුන් සැරයක් වදින්න මං වෙනුවෙන් තුන් සැරයක් වදින්න කියලා සර්වචන්නාංශය ළඟට පණිඩ කාර්යය පිළක් කරනවා. ඊට පස්සේ උපදේශ ඒ පණිඩ කාර්ය උපදේශයක් දෙනවා. ඒත් ළඟම තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කුටිය තියෙන්නේ. එතෙන්දත් ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් වැඳලා මතක් කරන්නේ පිටිසික්ෂමාගේ ආසන්න අවස්ථාවටපත් වෙලා තියෙනවා. පුළුවන් නම් සිටු මාර්ගයට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආසන්න අවස්ථාව බව නමුත් වඩින්න ආරම්භ කරන්න එපා. අනාථපිණ්ඩික සික්ෂමා අරපිටිසික්ෂමා ස්වාමීන් වහන්සේ පයිඩා ගන්න මගේ ආසන්න අවස්ථාව වඩින්න කියලා. ඉතින් මේ කාරණා හොඳට දැනගත්ත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චා සමනව ඒ සිට මාලිකාවට වැඩපු වෙලාවේදී ඒ தත්ත්වය ඊටමත් ආසන්නයි ඒ නිසා නරඹ කිට්ටු කෙනෙකුට කියන බණකට ගැළපෙන්නේ නැති වෙන විදිහට සාහිත්‍ය සාංශ ගැඹුරෙන් බණ ටිකක් කියනවා. ඒක සාමාන්‍ය වේදනට්ට මරණාසන්න ආසන්න කෙනෙකුට තේරුම් ගන්න බෑ වගේ තමයි දැන් අනාථපිණ්ඩික සූත්‍රය අනාථපිණ්ඩික වාද සූත්‍රය කියනකොට සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ බණ අහගෙන ඉඳලා අනාථපිණ්ඩික සිටුමාට කඳුළු වෙනවා, අඬනවා. ඊට පස්සේ ආනන්ද සිටුමා ස්වාමීන් වහන්සේ ආශ්වාසාලනවා. සිටුමාට සිටුතුමනි මේ වෙලාවේදී මාඩන්න කනගාටු වෙන්න දෙයක් නැහැ. තමන් ආර්ය ශ්‍රාවකෙක්, විචාසක ප්‍රතිලායේදී කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා කාටත් මරණය සාධාරණයි. ඒ නිසා මේ වෙලාවේදී අපි වැඩි හිටියෙක් විදියට එහෙම හැඟුම්overline කතා කරන්න එපා. ඒකට අනාශී විචාර කියනවා නෑ ස්වාමීන් වහන්සේ මට මේ මරණයවත් මරණ වේදනාවක් වගේ දෙයකට මට ඇඳුම් ආවේ. ඇයි මෙච්චර කල් මට මේ බණ ටික කිව්වේ නැත්තේ කියලා ශෝකෙටයි කනගාටුවටයි මට ඇඳුම් ආවේ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සිස්තුමනි මේ සුදු අදින අපකීම් බහර සහිත අබදරුණා දකින්න ගියත් අංග මෙවැනි ධර්ම දේශන කොටාස යලපෙන්නේ නැහැ. ඒත් මේවා ගැඹුරු බණයි කියලා මේවට ඉතර ප්‍රිය කරන්නේ නැති නිසා අපි මේ වගේ බණක් සාමාන්‍යයෙන් කියන්නේ පැවිද්දන්න විතරයි. ඒකයි මෙතෙක් කල් ඔබතුමාට මේ බණ ආහඬ ලැබිලා නැත්තේ කියලා. ඉතින් එතනදී අනාථ වෙන්න සිතුන ආශාන වතාවට වරයක් ඉල්ලනවා ස්වාමීන් වහන්සේ මේ ගිහියන් අතරක් ඇස්සොල දූවිලි අඩු කෙලස් අඩු අල්ප රජස්ක පුද්ගලයෝ ඉන්නවා අන්නේ මේ පුද්ගලයන් වෙනුවෙන් මේ මෙවැනි ධර්මොත් කොටාස දේශනා නොකර අතාරින්න එපා මේක තමයි මගේ අවසාන ඉල්ලීම කියලා අවසාන වරයක් සාහිත්‍ය සාංශයෙන් අරගෙන තමයි අනාථපිණ්ඩික සිටුමාගේ මේ අවසාන ජවනිකාව මේ නාටකෙමේ සමාප්ත වෙන්නේ. ඉතින් අන්නේ දේශනා කරපු ධර්ම කොටාශය තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටාශය තමයි ආනන්ද හාමුදුරුව කටපාඩම් කරගෙන ඉඳලා පළවෙනි ධර්ම සංගායනාවට ඇතුළත් කරා. මේක අනාථ පින්ඩිකෝ වාද සූත්‍රයේ වශයෙන් උයි මජ්ක්‍ධිම නිකායේ සටහන් වෙලා තියෙන්නේ. එතනදී උග දෙනෙක් ඒ ගැඹුරු ධර්ම කොටස වලට කැමති ඉහිපින්ගත උග දෙනෙක් දන්න විදිහට බාහ්‍ය දාරුචීරිය තාපසයට කියපු බණ නැත්නම් මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ කියපු බණ ආ සමාන සරල සමාන්තර ගතියක් මේ අනාථපිණ්ඩික ස්වාමීන් වහන්සේ දේශනා කරපු බණේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ අවසාන කොටසේදී සඳහන් වෙලා තියෙන්නේ එක එකක් අරගෙන ඇහ කන නාසය දිව කය කියන මේ කොටස් අරගෙන සාරිපුත්‍ර සාංශය මතක් කරනවා සිතුතුමනි මේ වෙලාවේදී ඇහ අල්ලගන්න එපා කන අල්ලගෙන කරදර වෙන්න එපා දුක් කරදර දුක් පීඩා ගන්න එපා නාශය දිව කය සම්බන්ධ කරගෙන හිත කරදර ගන්න එපා චිත්ත පීඩා ගන්න එපා, මානසික අසහන ගන්න එපා. ඊට පස්සේ සඳහන් කරනවා රූප බාහිරය ඇහැට ගොදුරු වෙන ඇහැට ආපాతගත වෙන මුලිච්ච වෙන දැකබන දැකපු රූප මතක් කරගෙන හිත නරක කරගන්න එපා දුක් කරදර ගන්න එපා කන්ට ඇහිච්ච නැහිච්ච ශබ්ද සම්බන්ධ කරගෙන හිත නරක කරගන්න එපා නාසයට දැනෙච්ච නොදැනෙච්ච ශබ්ද සම්බන්ධ කරගෙන දුක් කරදර ගන්න එපා දුක් පීඩා ගන්න එපා නාසයට දැනෙච්ච දිවට දැනෙච්ච රස කයට දැනෙච්ච පහස වගේ දේවල් අරගෙන දුක් කරදර ගන්නපයි. ඊට පස්සේ මේ ඇහත් රූපයක් කනත් සද්දයක් වගේ මේ දෙකක ගැටීම නිසා එතන ඇහත් රූපයක් කියන බාහිර අභ්‍යන්තර ඒ ආයතන දෙක අතර ගැටීම නිසා ඇහි යම් කිසි විදිහේ පහසක් ස්පර්ශයක් සිද්ධ වෙනවනම් කනේ යම් කිසි විදිහේ ස්පර්ශයක් පහසක් සිද්ධ වෙනවනම් ඒ සංපස්සයත් අල්ලන්න එපා කියන සිද්ධි වැටේ අපි අද උද්දලක කරන්න යෙදුනේ න ජීවා සම්පත්තං නෝපාදිස්සාමි න ජීවා සම්පත්ත නිචිතං ජීවා සම්පත්ත නිචිතං විඥාණං භවිෂ්‍යති इति ඒවා හිතේ කාපත සික්කිතබ්බා සික්සුමා දිවත් දිවට සම්බන්ධ වෙච්ච විවිධ රසත් ඒ ඒ රසයන් දිවට දිව ගෑවිච්චාම තොල ගෑවිච්චාම ඇති වෙන ඒ රස ඡේදයක් නැත්නම් ඒ රසය නිසා ඇති වෙන සම්පස්සයක් හිත කරදර පිණිස තියාගන්න එපා කියන කතාවයි අද අපි දවසේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය අනෙකුත් ත්‍රිපිටක ගත ධර්මත් එක්ක බලන මේක කියන්නේ රසගේධය කියලායි. මේ රස තෘෂ්ණාව කියලා මේකට පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ ජීවිත කාලය පුරාවටම රස සොයමින් දිවේ රස සොයමින් රසගේදී පිංස කටයුතු කරපු කෙනෙකුට මරණාසන්න චිත්තක්ෂණයක ඒ රසගේදීන් විස්්‍රාම වෙන්න පුළුවන් වෙයි විවේක වෙන්න පුළුවන් වෙයි උත්කලා වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද මේ වෙලාවට මරණාසන්න වෙලාවට අපිට කාගේ න්‍යාය පත්‍රයටද වැඩේ සිද්ධ වෙන්නේ කියලා කියන්න අමාරුයි. ඒක නිසා ජීවිත කාලයේ පුරාවට යම් ප්‍රමාණයකට මේ රසය නිසා, දිව නිසා, ජීවා නිසා, ජීවා සම්පතද සම්ප ජීවා සම්පතද වේදනා නිසා පහළ වෙන කෙලෙස් පිළිබඳ හැඟීමක් ඇති කෙනෙකුට නම් ඒක පිළිබඳව පොත් ලැබීමක් කරපු කෙනෙකුට නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන වචනේ තේරුම් ගන්න පුළුවන් ඒ නිසා සාරිපුත්‍ර සාංශී කාන්තෙන්ම ආමන්ත්‍රණය කරන්නේ ආර්යයන් වහන්සේ නමකටයි ඒ ආර්ය හිත ඊට කල්ැතුවම මේ දිව සම්බන්ධයෙන් සෑහෙන ශික්ෂණයකට පත්වෙච්ච කෙනෙකුට ඒ තමන් ජීවත් වෙන කාලය පුරාවට දිව සම්බන්ධ සම්පස්සේදී යම් ආකාරයෙන් සීල ශික්ෂාවක් රැකලා තිබුණා නම් යම් ආකාරයකින් සමාධි ශික්ෂාවක් රැකලා තිබුණා නම් යම් ආකාරයකින් ප්‍රඥා ශික්ෂාවක් රැකලා තිබුණා නම් ඒක සිහිපත් කර දීමෙන් සතුටක් ඇති කරන එක විතරයි මෙතන බලාපොරොත්තු වෙන සාධනීය පැත්ත. එහෙම නැතුව මේ මරණ වේලාවේදී ජීව සම්බන්ධ කරගෙන සීල ශික්ෂා පුරන වේලාවකුත් නෙවෙයි. සමාධි ශික්ෂා පුරන වේලාවකුත් නෙවෙයි. ප්‍රඥා ශික්ෂා පුරන වේලාවකුත් නෙවෙයි. ඒක නිසා මේක හුරතල් වෙන්න කියපු බණක්වත් එහෙම නැත්නම් ඒ වෙලාවේදී වඩන්ඩ දීපු ශික්ෂා පද්ධතිය පුතේ මේ කියන අනාත්මික සිටුතුමා ඊට කල්ැතුවම ඒ අනිකුත් ඉන්ද්‍රිය ධර්මත් එක්කම ජීව සම්බන්ධව සීල ශික්ෂාට පෙළඹිච්ච කෙනෙක් සමාධි ශික්ෂාට පෙළඹිච්ච කෙනෙක් ප්‍රඥා ශික්ෂාට පෙළඹිච්ච කෙනෙක් නිසා යම් යම් චිත්තක්ෂණයක ජීවත් වෙද්දී අනිකුත් සියලුම දෙනා තලේ කඩාගෙන දුවන වල් හරක් වගේ මේ රස තෘෂ්ණාවට රසගේදයට ලොල් වෙලා සීලේ කඩාගත්තා සමාධිය කඩාගත්තා ප්‍රඥාව කඩාගත්තා නම් මේ සිටුමා මේ තමන්ගේ ජීවන කාලය තුල ඒ විදිහට වල්සතුන් වාගේ කඩා නොගත්තා නම් අන්නේ දෙක අතර සංසන්දනයේදී මට පුළුවන් කාලෙත් හයියත් තියෙන කාලෙත් යමක් තමක් තියෙන කාලෙත් මම මේ රස තෘෂ්ණාව ඇති කර ගැනීම සඳහා අනුගේ හිත විදින්නේ නැහැ. අනාගතේ මම නැති නාස්ති කරගත්තේ නැහැ. මේ මොහොතත් නැති නාස්ති කරගත්තේ නැහැ. මම සීලය රැක්කා. ඒ වගේම මේ රස ගේදය රස තෘෂ්ණාව නිසා මම මගේ හිත වික්ෂිප්ත කරගත්තේ නෑ අනුන්ගේ හිත වික්ෂිප්ත කළේ නෑ වර්තමාන ඥානාගතෙත් නෑ කියලා අර සතුටක් තියෙනවා යම් වෙලාවක රසගේදී සස තෘෂ්ණාව සම්බන්ධ සීල සමාධි ශික්ෂා තිබුණා. ඒ වගේම මේ රසගේදේ ඇතිව වල්භූත විදියට චාරයක් නැතුව න්‍යායපත්‍යක් නැතුව හැසිරීලා අනුන්ට තමන්ට දුක් දෙන වර්තමාන අනාගතයට දුක් දෙන කටයුතු වලින් ඥාන සම්ප්‍රයුක්තව බැහැර වෙච්ච චිත්තක්ෂණයක් තිබුණා නම් ඒක මේ වෙලාවේ ආනිසංස වශයෙන් සාකච්ඡා කරන අතර එහෙම නොවිච්චි අවස්ථාවක ඉන්න කෙනෙකුට මරණාසන්නයේදී ඇති වෙන වික්ෂිප්ත භාවයත් සංසර්ධනයක් විතරයි මෙතනදී උත්කෘෂ්ඨ වශයෙන් තලකා බලන්න තියෙන්නේ. ඒක නිසා මේ අනාත්මිකෝ වාද සූත්‍රය සංගීතකාරක ස්වාමීන් වහන්සේලාට සර්ව සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කර දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට මේ ශාසනයේ විනයගත නැත්නම් විනයනේ වෙන කෙනෙකුට උනත් මේ මරණ චිත්තක්ෂණයේ එනකොට ඊට ඉස්සල්ලා සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් ශික්ෂා කරපුනේ නැත්තම් ශික්ෂණයක් ඇති කරන්න තිබුණ නැත්තම් ඒ ඇති වෙන ආදීනව මරණ චිත්තක්ෂණේ ගොඩාක් කලබල කිරීමට හේතු වෙනවා මරණ චිත්තක්ෂණේ Tamanට එල්ලයක් නැති කරන්න හේතු වෙනවා එනිසා පයපක්ෂව හරි කමක් නැහැ ශික්ෂා කරකෝ හරි කමක් නැහැ ආනිසංස සලකලා හරි කමක් නැහැ සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ ඉවන් ශික්ෂණය කරගන්න කටයුතු කරගෙන ඉන්නවනම් ඒක කටයුතු කරන වෙලාවේදී ජීවිත කාලය පුරාවට තමයි සමාජයේ ටිකක් කොම් වෙන්න ඉඩ තියෙනවා. අනිකුත් රසද රසකාමී පුද්ගලයන් කොම් කරන්න ඉඩ තියෙනවා. නමුත් අමලියකදී කරදරයකදී මරණ චිත්තක්ෂණයකදී ලෙඩකදී වයසට යනකොට තමන්ට ඊගෙන සතුටක් ඇති වෙන්න පුළුවන්. ඒ ජීවිත කාලය පුරාම අනුන්ගේ තමන්ගේ දුක් කරදර ගැන නොසලකා රසගේජ බලන්න ගිය කෙනාට මරණ චිත්තක්ෂණයේදී ඇති වෙන ඒ විකීප්ත භාවය ගැන බලනකොට. මට මතක් වෙනවා මේ මිලරේපාගේ අමාවතුර කියන පොතේ මේ මිලරේපා කියන ටිබෙට් යෝගාවචරය ලියලා තියෙනවා. අපි මේ මරණ තුරාවට දවසට තුන් සැරයක් ඇවිල්ලනවා බොනවා ඒකේ විවිධ රස රස කවනවා. නමුත් අවසානයේ සෙමගුලියක් එහාටත් යන්න බැරුව මෙහාටත් යන්න බැරුව උගුරේ පැටලෙන එක තමයි මරණයේදී සිංහඩිය ගලවලා යනවා කියලා කියන්නේ මේකෙදි අපි ඔක්කොම එකයි. මරණ චිත්තක්ෂණයේ සෙම ටික එහාට මෙහාට වෙනකොට ඒකෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ. ඒකට මේ සෙම රසක්ද අක්‍රියාවක්ද හොඳක්ද මංගලයක්ද කියලා බැලුවොත් මෙතෙක් කල රස විඳපු මෙතෙක් කල රස දීපු දිවත් රස නොදීපු දිවත් දෙකම කෙලවර වෙන්න උතරින් තමයි. මේක ගැන දන්නවනම් රස පිළිබඳ කතාවේ මුලත් මේකයි කියලා කියනවා මැදත් මේකයි කියලා කියනවා අගත් මේකයි කියලා. අඩියේ සිං අඩිය ගලවලා යන වෙලාවේදී මේ සෙම ටික එහාට මෙහාට වෙලා පෙන්නන ඔන්න ඔබ රස විඳවපු දිව උඹට දෙන දෙයි. මෙච්චර තමයි දෙන්නේ. මේ දිවට තමයි අපි දිවා රාත්‍රී නොතක සලකන්න උත්සාහ කරන්නේ. ඒක කල්තාවකවත් ඒ රස ඉල්ලන දිව ආපිට හොඳක් දිවන. ඉතින් ඒක නිසා ඒ දිවේ මනදල සපුරන්න මේ කරන ප්‍රයත්නයේදී අපි මේ ජීවිත දාශකම් කරන නැත්නම් ජීවිත බැල මෙහෙකම් කරන කඹුරන දාසියෝ වගේ කොන්දේසි විරහිත දාසියෝ වගේ මේ ගැන කටයුතු කරනකොට ඉංගිත්ත කර්මය ගැන කල්පනා කළොත් තේරෙන පටන් අර ගන්නවා එක එකක් ජීවිතේ මැරෙලා නැහැ මේක පිනවල ඇති කියලා එක එකක් කාල බැරිලා නැහැ අකාල මරණමයි මරණ සියල්ල අකාල මරණ එක්කෙකුවත් කියලා නෑ කාල මරණය කියලා එකක්. භාගයට කාල මරණ කියලා. ඒක කාල මරණ නෑ. ඒ නිසා අපි කවුරුත් එකයි. ඒක නිසා ඒ ආහාර හතර ගැන සඳහන් කරන ඥානපුරික ස්වාමීන් වහන්සේගේ පොත ශාමත්ම ඒ ශාන්තිගේ ජීවිත කාලෙ විච හොඳම රචනයේ ඉංග්‍රීසි රචනය ඕ නියුට්‍රිමන්ට්ස් කියන එක මේ ළඟදී එක සිංහට දාලා තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ කියලා කියනවා අපේ කටෙන් ඇතුළට ගිහිල්ලා පස්ස පැත්තෙන් එළියට යන ආහාර ප්‍රමාණය ලොරි කීයක් වෙන්නද? කෝච්චි ලෝඩ් කීයක් වෙන්නද කියලා මේක ඒකාන්ත මේ පැත්තෙන් ගිහිල්ලා හොඳ ලස්සන වටිනා ආහාර එහා පැත්තෙන් අසුචි බවට පෙන්වන්න බැරි අසුචියක් බවට පත් වෙලා අයින් වෙලා යනවා. මෙන්න මේ චක්‍රයක මැද තියෙන කැලල තමයි පටන් ගන්න තැන තමයි දිව. එතන රසගේදය. ඉතින් මේකේ අසීමිත ආශාවක් තියෙනවා. ඉතින් අපි දැන් හදලා කියන ලෝකයේ රස ලෝකය ඒක හොඳට පිනවන කෙනා පොහසත් වශයෙන්ොත් පිනව ගන්න බැරි එක්කන දුක්පතික් වශයෙන් සලකලා කටයුතු කරාට මරණය සලකන්නේ දෙන්නටම එකද. දෙන්නටම අන්තිමට අර කිසි රසක් නැති සෙමටික ගුරේ කරකිල්ලෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා කෙනෙක් කල්පනා කරනවා නම් මේ රස ජීවිතය සඳහා අපි සත්ත්ව මාංශ එහෙම නැත්නම් සතුන්ට කරදර කිරීම නැත්නම් අසාධාරණ ජීවන රටාවල් මේ ආදී ක්‍රම වලින් උපේලා මේ පුරවන්න හදන මේ ඇහිදල් කූඩේ පුරවල මැරිච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ වෙනුවට යහපත් ජීවන රටාවකින් යහපත් කර්මාන්තකින් මේ කටයුතු කරන්න ගන්න ප්‍රයත්නය සීල ශික්ෂා වශයෙන් සමාධි ශික්ෂා වශයෙන් ප්‍රඥා ශික්ෂා වශයෙන් තුන් පාරකින් තමයි මේක මේ විශාල ශේස්ත්‍ර විශේෂ ශේස්ත්‍ර අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා රසගීදේ සම්බන්ධව නැත්නම් රස තෘෂ්ණාව සම්බන්ධයෙන් කෙනෙකුට යම් ප්‍රමාණයකට ශික්ෂාවක් තමයි විකාල භෝජන ශික්ෂාපදයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් අන්සිල් වලින් ඉඳලා අටසිල් වලට ගියා නම් ඒ කෙනාට විකාල භෝජන වේරමණී ශික්ෂාපදයන් තමයි ඥාන කියලා කාලය විකාලය කියලා දෙකකට ස්වින් කරලා තියෙනවා. උදේ අරුණේ ඉඳලා දවල් මධ්‍යහ්නේ දක්වා කාලයක් පස්සේ හරි විකාලයක් තියෙනවා. ඉතින් මේ විකාල භෝජන ශික්ෂාපදේ මොකක්ද කියලා බටහිර ලෝකෙට ගියාම මේක විකාර වෝජනයක් වෙලා දිනවා මොකද්ද මේ බුදුහාමුදුරන්ට වෙලා තියෙන්නේ කියලා මෙච්චර කණ්ඩ ලෝකෙදීදී මේ කීස් තියෙනවා සබ්වේක තියෙනවා මැක්ඩොනල්ඩ්ස් තියෙනවා සල්ලිත් තියෙනවා මේ කණ්ඩ තියෙදී ඇයි මේ බුදුහාමුදුරෝ මේ මේ තරම් මේ අසාධාරණ අපිස් යෝජනා ගෙනත් තියෙනවා ඒ වගේම මිටින් ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඉතින් නොකාමත් බෑ ඉතින් යාමේ කරලෙඩේ මේ දෙදේ තියෙනවා නම් කැවිල්ල කැවිල්ල ඉන්ඩෝනෙක මේ සංසාරේ කණ්ඩම හදාගත්ත જાතියක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට හරියමාරේ මේ විකාල භෝජන ශික්ෂාපදේ විස්තර කරන්න ගියාම මේක ඉතින් ඇත්තටම බටේක ලෝකෙ නෙමෙයි ලංකාවේ උනත් ගාක් අමාරුයි. ඒක ඇත්තටම එක පැත්තකින් කියන්න පුළුවන් එම සමාදන් නොවි කණේක හොඳයි. සමාදන් වෙලා නොකම එක බුද්ධ දේශනාවට කරන නිකාය. ඒ නිසා ඒක දැනගෙන ඇයි ඒක කරන්නේ නැත්තේ? කරනවා නම් මෙහෙමයි කරන්න ඕනේ. ඒකේ සීමාවල් මේකයි කියලා දැනගෙන කරනවා නම් කොහොමදයි? එකක් තියෙනවා යම් කිසි කෙනෙකුට ඒ කාල භෝජන ශික්ෂා පදය සමාදන් වෙලා රකින්න පින් තියෙනවා. හොඳම පින්වන්ත කෙනෙකුට විතරයි ඒ ශික්ෂා පදය රකින්න පුළුවන්. මෙන්න එක්ක ශාරීරික රෝග, මානසික රෝග හෝ ශ්‍රද්ධා ආදී ගුණ ධර්ම නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඇයි මෙච්චර මේ ලස්සන ධර්ම ජාතියෙදී නොකා සිටීමෙන් හම්බෙන ශික්ෂාපදේ මොකක්ද? ඒකකට කියන්න පුළුවන් සාමාන්‍ය ශික්ෂා ශීලයක් වශයෙන් මේ රසගේදයට අපි දෙන පුංචි උත්තරය. සර්වඥාන්සේ බුදු වෙච්ච පළවෙනි අවුරුදු 20 ඇතුළත තුල විචුන් වහන්සේලාට එහෙම විකාල භෝජන ශික්ෂාපදයක් පනවලා දුන්නේ නැහැ. විචුන් වහන්සේලා හැන්දෑවෙත් පිටිපස්සට පුරුද්දක් තිබිලා තියෙනවා. මේ දවසක් ගොම්මන් වෙලාවක සංඝයා වහන්සේ තමක් පඳුරස රින්ගගෙන ගෙදරකට පින්න පාද වන්න වෙලාවේදී ගෙදර අම්මා දැයට හාල් කරන්ද හාල් හොදලා කොරහ කරගෙන කොරහ වතුර වීසි කරන්න යනකොට පඳුරක් අස්සේ මේ ආම්දුරු මතුනකොටම පිසාචෙක් වෙනවා වගේ දැකලා බය වෙලා කෑ ගහලා. කෑ ගහපු ගමන ආ වතුර කොරහ ගහලා දිනවා ආම්දුරුගේ මූණට ඉතින් හාමුදුරනේ තේරලා කියනවා මේ අපේක්ෂා කරපු නැති වෙලාවක ගෑම නිසා ඇතිවෙච්ච ඇබැග්ගේ පස්සේ මේ හාමුදුරු පන්සල් ඇවිල්ලා මතක් කරලා කියනවා ඉතින් මේ වැඩක් මට වුණා යම්ම බය වුණා භාවිත කරන ඇඟට මට ඉදුලස හොරහෙන් ගැහුවා ඊට පස්සේ ඒක හාමුදුරන්ට ආරම්භ වෙනකොට හාමුදුරන්ට හිතකෝ විනයගරුක ස්වාමීන් වහන්සේලාට විනයගරුක ස්වාමීන් වහන්සේලාට සැකෙවිලා උන්වහන්සේලා සාකච්ඡා කළා දිනවා අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් අනුගිය අපේ ණය වගේ විකාලවල වල සැකහිතන තැන්වලදී ඊගල් වලට යන්නේක වැරදි කියලා මේක පුදුජානසකට විරුද්ධයි. ඉන්දට පස්සේ මේ සිද්ධිය සම්බන්ධ කරන ධර්මචර්යාංශයේ විචුන් වහන්සේලාට පැනවුවා. 12න් පස්සේ අපි එන ඊට පස්සේ 14 ගැනීම නතර කරනවා. ඉතින් මේක නතර කරන වෙලාවේදී ධර්ම කෞරවේ බුද්ධ කෞරවේ ශික්ෂා කෞරවේ කියන විචුන් වහන්සේලා ඒකමත් ප්‍රමුඛ පිළිගත්තට එදා හිටිය උදායි කියලා රසයට කැමැති ඡාදර ස්වාමීන් වහන්සේ නම ඒ ශාන්තිකව මම පැවිදිනකොට මේ නීතිය තිබුණේ නැහැ. ඒ නිසා මම මේක දැන් යටත් වෙන්න කැමතියි. මම පැවිදින කාලේ මේ නීතිය තිබුණේ නැහැ. මේ අතුරු මේ විවස්ථාවට මම කැමති නැහැ කියලා. පස්සේ බුදුරජාණන්සේ ගෙන්නලා කියලා තියෙනවා මෙන්න මේමයි. අපි මේ නිවිනේ නීති පනවන්නේ එන්නේ එන අවස්ථාන හැටියට විනේ නීති පනවන්නේත්මම ඒ අවස්ථාව හැටියට පනවන්නේ කියලා මේ ශාන්තික කරුණු ගත්තා ඇති. ඒ ශාන්තික දිගින් දිගටම කියලා කියනවා මම පැවිදි වෙනකොට තිබුණ නැත්තම් මම බාර ගන්නවා. ඊට පස්සේ බුදු දානහාසේ සූත්‍රයක් ඒ සඳහාම දේශනා කරා ලතුකිකෝපම සූත්‍රය කියලා ඒකත් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන්නේ. සර්වඥාන්සේකදී ඒ ස්වාමීන් වහන්සේට හේතු ගන්නනවා ලතුකිකෝ ලතුකික ලතුකි කියලා කියලා කියන්නේ වතුකිරිල්ලිට කැටකිරිල්ලිට කියන නමක්. යටකෙන්ලි කියලා කියන්නේ ඉතා කුරුළු කාන්තේ ඉන්න ඉතාම කුංචිම කුරුල්ලෙක්ගේ ගෑනු සතා. ඒ ගෑනු සතා වාතය හරහා පියාඹගෙන යනකොට පඬරලක් එලිලා තිබුණා, මකුළු දලක් එලිලා තිබුණා. කවදාකවත් ඒක කඩාගෙන යන්නේ ඒකට වටින් යන්නේ මොකද එයා ඒ තරම් දුර්වලයි සුපාන. බොළඳා. ඉතින් ඒක නිසා ඒකෙන් පිටින් යන්නේ. ඒක හැක්කුණොත් එයාට එයා වැටෙන්න ඉඩ තියෙනවා, තටුවට තුවාල වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ලටු මේ ලටු කියන වටු කෙලිලි කවදාකවත් ඉස්සරහට හම්බෙන බාධාවට මුහුණ දෙන්නේ නැහැ. පැත්තෙන් කරවලා යනවා. ඒ වෙනුවට රාජකීය අත්පන්ති ඉන රාජකීය හතිරාජයා එයා කලින් අල්ලගෙන ආවට පස්සේ ලෝකෙ තියෙන හොඳම වරපතෙන් බැඳලා තිබ්බත් පුළුවන්කම තියෙන තාක්කල් වරපට කඩාගෙන අප කැලේට යන්න හදනවා. ඒ තරම් සද්දන්ත කුලයට වරපටට කැමති නෑ. බන්ධනයකට කැමති නෑ. ඒ නිසා මහාන පැවිද්දා තමන් ඉස්සරහට හම්බෙච්ච බාධාව කඩාගෙන යන්න ඉගෙන ගන්න ඕනේ. ආධිකීය අත්ගාලේ ඉන්න සද්දන්ත කුලිය ඇතෙක් වාගේ එහෙම නැත්නම් හිත වටු කිරිල්ලේක තරම්ට බාධා කරගන්න එපා. යගේ පුංචි ශික්ෂාවක් දක්වත් ආරසා කරන්න Tamanට පෞෂත්වයක් නැද්ද? කියලා ආදර්ශයක් දුන්නාට පස්සේ ඒ දායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන්ට අදහස් පිළිගන්නවා. මේ ශාන්ත කියන්නේ ලාලු දායි කියලා ලෝල වැඩිකම නිසා ඒ ශාන්ත ඉදලා තියෙන්නේ අදත් ඒ වාගෙම මේ රස ගීදී සම්බන්ධයෙන් ආහාර සම්බන්ධයෙන් ඒ ශික්ෂා පදය රැක ගන්න බැරි ඒකට තේරුම් ගන්න බැරි පිළිසකුත් නැහෙන ඉන්නවා. ඒක නිසා තමයි උගෝදනෙක් වෙනවා. අර භාවනා කරන්න තාපුවාම මම වීඩියෝක් කරන්න මේ එක්කෙනෙක් මිනිස්සු පැවිදි වෙන්නේ නැත්te වෙන්න මොකවත් නිසා නෙවෙයි රට කණ්ඩාම් වෙන්නේ නැති. වෙන මොනම හේතුවක්වත් නැහැ. මොකද සංඝයාට වැඩි භාවනා කරනවා. සංඝයාට වැඩි සාසන ගැඹීමක් තියෙනවා. සංඝයාගේ සැප සම්පත් හොයලා උපස්ථාන කරන හැඟීම තියෙනවා. මේ රෑ කෑම පතර තියෙන කෑදර කම නිසා මම දැක්කේ. ඉතින් මේ පිරිස ගොඩාක් ගියොන්ද මම නිකන් ආර්ශකාරීව කතා කරන්න ඕනේ පැවිද්දු දෙන්න අපි ඉන්නේ. නමුත් මම මේ නිකන් කියන්නේ මේක තේරුම් ගන්න. ඒ තරම්ම අපි බැඳීමක් කියනවා බුදුජානකයේ සුවිච්ච දේශනා කරනවා කියනවා. කාමභෝගී පුද්ගලයා කාම ආශාවල් ඉෂ්ට කරන්න අවශ්‍ය කැම සම්පාදනය කරන රාත්‍රී කැමෙන් පස්සේ පස්සේ කාම සම්භෝගයේ යෙදিলা තමයි රාත්‍රී ගත කරන්නේ. ඒ නිසා වැඩියෙන්ම කාම යනවන සංදර්ශන ඔක්කොම යන්නේ රාත්‍රී කෑමක් ඒක ඇත්තම උලා උදායි හාමුදුරු සඳහන් කරන බුදුජාණන් වහන්සේට වහන්සේ මේ කරන විදිහට අපිට දවල් කෑමට මිනිස්සු ගෙවල් වල නැහැ. ඒ මිනිස්සු උදේ මොනවද ටිකක් හදාන වැඩට යනවා. හොඳට කන්නේ රැයට. අපි බින්ද වාච යනනේ යන්නේ රැයට. මොනාරි හදාගන්න ටිකක් හම්බෙන්නේ රැයට. ඒකත් වලක් කරනවා කියන අදහස. බුදුජාණන් කියන උඹ ඔය කතා කරන්නේ ගිහියෝ ගැන. ගිහියෝ මේ කටයුතු කරන්නේ කාම සම්භෝගය. භික්ෂුවට අවශ්‍ය නම් කාමිත මේ කාම ඡන්දයෙන් වළකින්න ඒ කාම දනවන ආහාරයෙන් වළකින් නැතුව සමාධි ශික්ෂාවක් කරන්න. සමාධි ශික්ෂාට ඉස්සෙල්ලා ඒ කාමයේ දනවන ආහාර වලින් ආහාර චර්යාවෙන් වෙන් වෙන්න වෙනවා යම් ප්‍රමාණයකට එහෙම නැතුව ඒ තුන් වෙන වළඳලා කරන්න ගියාම ඕජාවල් වැඩෙනවා ඊට පස්සේ ඒක භාවනාවෙන් විතරක් බලකන්න ඒ නිසා පුරුදු වෙන කාලේ වුණ කරන කාලේ ඒ රසායනික ශරීරයේ යම් ප්‍රමාණයක ආහාර විහාර මනෝව්‍යාපාර කියන මේ තුනෙන් හදාගත්තේ නැතුව අපි කොච්චර කරලා භාවනා කරන්න ගියා ඒ භාවනා ගැම්මෙන් පමණ කමච්ඡන්ද නැත කරගන්න. කමච්ඡන්ද නැත ගන්න ආහාර පිළිබඳව නැවත සලකා බැලීමක් කරන්න. විහාරයේ වශයෙන් ඉරියව් සම්බන්ධව නැවත සලකා බැලීමක් කරන්න. මනෝව්‍යාපාර වශයෙන් කාමච්ඡන්දේ දනන පුද්ගලයන් ඇසුරු කරන්න එපා. කාමච්ඡන්දේ දනන පුද්ගලයන් කතා හඳ එපා. කාමච්ඡන්දේ දනන දේවල් බලන්න එපා. ඒ වලින් වෙන් වෙන්නේ නැතුව ඔබ ගොඩක ඉඳගෙන හරියට උඩල්ලේ බීච් එකට ගියා වගේ හිටියම අපහසුයි. එයාට ජීවිතේ ඉන්න බෑ. ඒ වගේ තමයි අපි කාම කාමච්ඡන්දය සම්බන්ධව සීල ශික්ෂාවකින් ඉක්මීමකින් තොරව සමාධි ශික්ෂාට බහිනවයි කියලා කියන්නේ අපි බුල්ඩෝසරකින් අයින් කරන්න පුළුවන් කුණු කන් හැන්දක් අරගෙන අයින් කරන්න හදනවා. කන් හැන්දෙන් අයින් කරන්න පුළුවන් ඉන්නේ බුල්ඩෝසරකින් අයින් කළා සවලින් අයින් කරාට පස්සේ තියෙන පුංචි කුණු විතරයි. ඒ නිසා මේ බුල්ඩෝසරකින් අයින් කරලා තියෙනවා කන් හැන්දක් අරන් ඉල කරන්න යන්නේ පායක වෙන්නේ නැහැ. ඒක නිසා ඉස්ලාම සීල ශික්ෂාවෙන් යම් ප්‍රමාණයකට රස වේද නතර ඊට පස්සේ තමයි ඒක සාර්ථකත්වයේ ලකුණු මතින් තමන්ගේ පෞරුෂත්වය ගොඩනගීමේ මතින් හිතට ඇති වෙන ධෛර්යය මතින් තමයි ඒ කාම ඡන්දේ කියලා ඒ කාම ඡන්දේ කියවම ඇත්තම රස බීජේ විතරක් නෙවෙයි හැම පැත්තෙම ඉන්න දෙයක් ආනේක පිළිබඳව යම් ප්‍රමාණයක ඉක්මීම. හැබැයි ඒකේ දෙකක් තියෙනවා සර්වඥාන්සේ සිද්ධාර්ථ තාපක කාලව ආහාරයෙන් වැළකුණේ පවත්ත බල භෝජීව. පවත්ත බල භෝජී කියන්නේ ගහක් මුල වාඩි වෙන අදිෂ්ඨාන කරගෙන මේ ගහේ හැවනල්ලට වැටෙන අතු ඉටි කොළ යටි විතරයි කන්නේ ඉන් එහාට යන්නේ නැහැ. ඒ විදිහට ඉඳලා තමයි දුෂ්කර ක්‍රියාව පටන් අරගත්තේ. ඊට පස්සේ කාම ඡන්දය අඩු වෙයි කියලා බලාපොරොත්තු වුණා දැඩි විදිහට ආහාර ගැනීම නැතර කිරීම නිසා. නමුත් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ හය අවුරුද්දක් දුෂ්කර වත පුරලා උන්වහන්සේට ආලෝක සංඥාවක් ඇති කරගන්න බැහැ. ඊට පස්සේ උන්වහන්සේ කුමාර ජීවිතයක් ගත කරලා රාජකීය භෝජන රම්බඳුන් වල තියාගෙන රාජකන්‍යාවන්ගේ උපස්ථා ලැබගෙන අවුරුදු 29ක් ගත කරලා බැලුවා. ඊට පස්සේ අවුරුදු 6ක් පවත් බල භෝජීව එවරට වැඩින ගෙඩිකොළ අතුවිච කාල විතරක් බැලුවා. ඒ දෙකෙන්ම තුන්වංශත් ලැබුණ නැති නිසා උන්වංශ මේ දෙක අතරමැද තැනකට ඉඳ තමයි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ආහාරයකට ගිවිසගත්තා. ඊට පස්සේ තමයි ත්‍රිවිද්‍යාලාභී වෙන්න පටන් අරගත්තේ. ත්‍රිවිද්‍යාලාභී වුණාට පස්සේ සර්වඥාන්සේගේ ਸਰුවඥ ගුණයක් විදියට අසලොච්චාරණ ගුණයක් විදියට තියාගෙන හිටියා ආහාරයේ පමණ දැනගෙන. භෝජනේ මත්තන් යුතාවිය කියලා. ඒ නිසා සීල ශික්ෂාවෙන් අර විදියට දවසේ මේ කාලේ ආහාර සඳහා ගත කළා මෙච්චර කාලයක් මම ආහාරයෙන් වැළකීලා මම බහන ඉදෙනවා කියලා ගත කරාට පස්සේ ධිකටම ජීවිත කාලේ පුරාවටම Tamanට ගැළපෙන ආහාරය ප්‍රමාණ වශයෙන් තේරුම් ගන්නවා කියන එක වෙනමම අපසුයි. ඒක හතරෙන් එකට සමානලාට වැටලා තියෙනවා අනුත්තර නිකාය සමාන සූත්‍රවල සෝවාන් වීම සඳහා අවශ්‍ය අංග වලට ආහාරයේ පමණ දඩ පාවිච්චි කිරීම. ඒකදී සාරිපුත්‍ර සාන්දේ සඳහන් කරලා තියෙනවා චත්තාරෝ පංච ආලෝකේ අබුත්වා උදකම්පී වේ කියලා. තමන්ට බඩ පිරෙන්න මෙච්චරක් පිටු ගාණක් ගන්න ඕනේ නම් ඒ බඩ පිරෙන්න පිටු පහක් මෙහා නතර කරලා ඉතුරු පිටු පහ වෙනුවට වතුර බොන්න. එතකොට යෝගාචරයට කැමැත්තේ කියන එක, භත්ත සම්මතිය කියන එක එනවා අඩුයි. ඊට පස්සේ ඒ උනත් දිවා විහරණය සඳහා සුදු වේලාවක් කියලා භාවනාවට යනවා. එහෙම නැතු අර වැඩ පුරා කාමෝ කැමැති කියන එක නැත්නම් බක්ක සම්මදී ආපුවාම හවස්වතු ගොඩක් නිදිමතට බර වෙන්නේ ඉඳී තියෙන නිසා හතරක් පහක් විදු නොගෙන ඒ වෙනකොට වතුර බීලා බඩ සමබර කරගන්න දන්නවා කියන එක ඒ සීල ශික්ෂාව පොඩ්ඩක් හරගෙන මොසීල ශික්ෂාට වැඩනකොට ඊට පස්සේ තමයි Tamanට ඒ දවසේ ඒ ඉරියව්වේ සමබර භාවය කරනවා. ඒක නිසා ඒ රසගීදී සම්බන්ධව හෝ වෙනත් ඉදurang සම්බන්ධ වැඩි වෙන මේ ගීතේ ආතාව නතර කරගන්න භාවනාවේ පමණක් කරනවා. ඒකට තමන්ගේ ඉරියාචර්ය පද්ධති හදාගන්න ඒකත් gedara කෙන්දද්දි එක්කෙනෙකුට කරන්න. වහාරි කමන්න යාළුවෝ ඉන්නකොට ගෑවේ නැත්තම් යාළුකම නැතුයි. යුනිවර්සිටි ගිහිනකොට අපි කියන කතාව තමයි වහවත් තනියම කන්න දෙන්නේ නැහැ යාළුවෝ. ඒකත් කැල්ලක් උදුරන කතාව. මේක යාළුවන්ගේ තියෙන ගුණේ. ඒක උන් කනවන කැමති නම් කාපන් නැත්තම් කාපන්. ඒක නිසා ඔය ආහාර පිළිබඳව සීල ශික්ෂා සමාධි ශික්ෂා යනකොට සමාධිශීලී ගතියේ කොම් වෙනවා. හැබැයි කල්‍යාණ මිත්‍ර සමාජ වලට ආකර්ෂණයක් තමයි තේරෙන පටන් අර ගන්නවා හැම කෙනාම මේ කැමරට පිටිපස්සේ ගියාට තමන් කැම පිළිබඳව පරිපාලනයකට යන්න ගිය ගමන් තමන් වඩා තලතුණා ආගම ධර්මයට ලැබි පුත්ලයන්ට ආකර්ෂණයක් කරනවා අර කාම භෝගී රසගේදා ගේදේ තියෙන අයගේ පොඩි දුරස්ත වීමක් වෙනවා ඉතින් මේක එක තැනේ වුණොත් ඒක අමාරුයි ඒ නිසා ටික ටික ටික ටික ඒ රසගේදී අයින් වෙන ඒ වගේම කල්යාණ මිත්‍රාගේ අසුර ලැබෙන ඒ වගේ දේවල් තියෙන ඇත්තට යන ගමන අපි කියනවා ආජීවයේ තමන්ගේ ජීවන රටාව නැත්නම් බඩ රස්සාව එහෙම නැත්නම් බඩ ගෝස්තරේ සකස් කිරීම ඉන්න පරිසරය අනුව පටන් අරගෙන ක්‍රමයෙන් ඉහළට යන තැනකට යනවා. ඉතින් දැන් අද දියුණු රටවල් පැත්තට ගියොත් ඒ රටවල් වල ආහාර නිසාම හටගත්ත රෝග මොන විදියකින්වත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බේරන්න බැහැ. ඒ තරම්ම මිනිස්සු මහත් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකට බේත් ඒක නැත්තම් ඒ කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන එක එහෙම නැත්නම් දිවෙඩියා වගේ රෝග ඒවා පේන්න පටන් ගන්න තියෙනවා බෙහෙතෙන් සනීප කරන්න යනවට වැඩිය ශික්ෂාවෙන්මයි කරන්නේ. නමුත් රටේ පවතින ආර්ථික දේශපාලන සමාජික ව්‍යාපෘති ඒ අන ආහාර පාලනය කරන වැඩවලට විරුද්ධව යනවා. ඒ නිසා මේ දෙක අතර නව තාක්ෂණයේ හරහා දුමාකාර ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් මේක ශිෂ්ඨාචාරයේ නිසා ඇතිවෙච්ච පිළිකාවක්. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඊළඟට විගතුනා ambiguity of the civilization කියලා. මේ ශිෂ්ඨාචාර වුණාට පස්සේ ඉස්සර මනුස්සයට ආහාර ලැබීම විශාල ප්‍රශ්නයක්. ගැදරන් අන්ත කියනකොට මේ මිනිස්සු ආලයක් හාරගෙන සතෙක් දුම දමාගෙන කෑවේ. බඩ ඉරිලා ජීවත් වෙන්න හම්බෙන දවස් 3-4කට සැරයක්. වෙත කම්ම එදා වේල රැක ගැනීම කරනවා. දැන් තියෙන ගොඩාක් ආහාර ආරක්ෂා කරන කම. ඒ නිසා අපි ආරක්ෂා කරන ආහාර කනවයි කියලා කියන්නේ ඒ ආරක්ෂා කරන ආහාර හැම එකක්ම ආරක්ෂක රසායනික ද්‍රව්‍ය වලින් පිරලා තියෙනවා. ඒ නිසා අපි කවදාකවත් පළතුරක් කන්නේ කන්නේට නෙවෙයි. කන්නේට ඒව රැකලා තියෙන පස්සේ කන්න. ඒ කන හැම එකකම පිස වැටෙනවා. ඒ හැම පිස වැටි එකක්ම කාශනතුයි. අඩුයි. ඒක ලියලා තියෙනවා අඩු වුණාට කන. ඒක නිසා අපි මේ කන්නේ ආහාර කන්නේ පාවිච්චි කරනවා නම් ඒකේ තියෙනවා මේ පරිසරය මනුෂ්‍යය සකස් කරලා දෙන ගැතිය. ඒක නිසා මේ තැන්පත් කරපු ආහාර, කපඩා කරපු ආහාර, ඉතින් ගියාම තොග වශයෙන් ෆ්‍රිජ්ජිකේ පුරවන කියලා කන ආහාර සීලකින් මොකද්දෝ ජීවන රටාවේ වෙනසක් ඇති වෙනවා. ඒ හැම එකක්ම ඒකාන්තයෙන්ම හිතේ විචිත්ත භාවයක් ඇති කරන්න මිස අපිට ওই හිතන විදිහේ ගොඩක් කාලා ගොඩක් සන්තෝෂ වෙන්න පුළුවන් ගැතියක් නැහැ. ඒ නිසා ආහාරයේ මත්තන්‍යතාවය කියන එක මුළු ජීවිතේ පුරාවටම පොදු පුහුණු කළ යුතු එහෙම නැත්නම් ශික්ෂණය කළ යුතු නැත්නම් ගවේෂණය කළ යුතු පාඩමක්. මොකද එක්කෙනෙක්ගේ පදම තව කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා සර්වචන් වහන්සේ ඒ ප්‍රධාන වශයෙන්ම ආහාර මේ දෙකට ගත කරලා මේකට කියන උප වාසය කියලා කියන දවසට දෙවේල තුන් වෙන වළඳනක උදේ 6යි දෙක උදේ වරුවේ අවසන් උප වාසය කියලා කියනවා මේකෙන් භාගෙ වාසය කරන්නේ ආහාර භාගයක් කරගෙන මේ උප වාසය තමයි උපෝසත වචනේ ඇවිල්ලා තියෙන්නේ ඒ උපෝසතය සර්වඥාන් සත්‍ය කරපු එකක් තමයි මහාමායා දෙවින්නාගේ ඒ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වෙන රාජ්‍යයේ උපෝෂිත සමාදා කරලා ඒ පේශ කියන අශාරෝක්‍ය කන්දරක සූත්‍රයේ සඳහන් කරන මම දැනටත් අටසිල් දකින්නවා. ඉන්ද්‍රයන්ට පහළ වෙන්න ඉස්සලා අටසිල් තිබිලා තියෙනවා. ඒකකොට දැනගෙන තියෙනවා. ඒක සිංහල භාෂාවට ඇවිල්ලා තියෙනවා අඩල කෑම දහස් සති. කන්න පුළුවන් බඩ පුරා කණේකින් භාගයක් කාලා ජීවත් වෙන මනුස්සයගේ ජීවිතේ 1000ක් වටිනවා. මොකද ඒක සෞඛ්‍ය සම්බන්ධයි. දෙක බඩගිනින මනසට දුක තියෙනවා. ඒක නිසා තමයි මේ දුආතරම් කාලා ඒ අනුගත කරන අර කැකට රෝගී, ලෙඩ රෝගයි වෙනුවට ඒ ආහාර සමසේ ලෝකයේ අතර බෙදා හැරීම සඳහා ඒ තමනුත් කාලා කොටහක් කාට හරි දීලා ඒ කරන වැඩපිළිවෙලේදී දුක්ඛ සත්‍ය පිළිබඳ සෑහෙන අවබෝධයක් කෙනෙකුට ලබන්න පුළුවන් දවසක් වරුවක් තමන් බඩගින්න ඉන්නකොට මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ගත්තත් ආහාර සහ කුස්කර්ම සංවිධානයෙන් කියනවා 100ට බර දානක් රැට නොකා නිදාගන්නේ හඳ නැතිකම. අනික් කියන දෙකවත් තාගන්න බෑ. ඒකෝට මේ ශිෂ්ටයයි සම්බන්ධ මේ ලෝකේ ජීවත් වෙන මේ උත්තර මිනිස්සයා මෙච්චර ගානක් එක්කෙනෙක් සුඛෝභෝගී ඕජන සංග්‍රහ කරගත්තලා විශාල ගානක් විඳිනවා. අනික් මනුස්සයාට උලා කන්දාවක් නැති තරමටම අපේ ආර්ථිකයේ විෂමාකාරයි. මෙහෙමනම් තිරිසන් ලෝකය ගැන කොමන කතාවක්ද? තිරිසන් ලෝකයේ 90ක් දැට නිදාගන්නේ කැමරට. එහෙනම් ප්‍රේත ලෝකේ කොහොමද? නිරිහත්තු අතර කොහොමද? ඉතින් අපි මේකෙන් ස්ලිප් වෙලා ගිහලා වැටෙන්නේ ඔතන. දැන් මේ පොඩ්ඩක් කක්කොට කක්ක ගහගෙන ඉන්නවා. මේකෙන් ස්ලිප් වෙලා ගිය ගමන් ඔය එකට වැටුණාට පස්සේ ආයේ මේ කාපු කෑම ගැන කල්පනා කරලා සතුටක් වෙන්නේ නැහැ. අපි ඩිංගිච්චක් හරි ඒක ගැන කල්පනා කරලා මේක ඉන්න ටිකේදී මේ ගැන සලකලා ශික්ෂණයක් ඇති කරගත්තොත් අපි මේ නරක අපායකට වැටෙන්න තියෙන අවස්ථාවක් අඩුයි. අනිත් එක අපිට දැනගන්න පුළුවන් මේ බඩගින්නේ තියෙන දවන තවන ගතිය. ඉතින් උඟ දෙනකොට ඒක ආධ්‍යාත්මිකට දාගන්න නැත්නම් ඒකේ තියෙන විපස්සනා බලන ගතිය අඩු තත්වයක් තියෙනවා. ඉතින් ඒක ආගම කරා ධර්මයක් කරා කියලා දෙන්න පුළුවන්. හැම ආගමෙම තියෙනවා ඒ වගේ එක්ක උපෝසතයක් එහෙම නැත්නම් ඒ ආහාර නොගෙන සිටීමෙන් තමන්ගේ කායත් එක්ක ජීවත් වීමේ ක්‍රම ඕනම ආගමක් ගැන කතා කරලා බලන්න හැම ආගමකම චාරිත්‍රවල තියෙනවා. ඉතින් හොගව දෙනෙක් හිතනවා ඒව දුක්පත් මිනිසුන්ගේ වැඩ, ඒව නැති බැරි මිනිසුන්ගේ වැඩ. අපිට තියෙන්නේ එලෙන් කාලා කිරෙන් අත හොදලා ජීවත් වෙන ජීවිතයක් ඒකයි පෝසත්කම කියලා කියලා කියන්නේ. නමුත් එහෙම ජීවත් වෙන පවුල් වල දුවදරුවන්ගේ පේන කොච්චර ඉතුරුවද ඒ නිසා සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කරගන්න ඒ ආහාර පිළිබඳව තියෙන සමතුලිත භාවය කායික රෝග කායික සෞඛ්‍ය භාවයට බලපානවා. නමුත් මේ අනාථ පිටික සත්‍යමාන මතක් කරන්නේ මානසික සෞඛ්‍ය පිළිබඳවයි ඒ කෙනෙක් රසයක් දිවට වැටුණාට පස්සේ Taman කල්පනා කරනවා නැත්නම් කැම පිළිබඳව සතිය නැත්නම් කැම පිළිබඳ එළඹ සිටි සීයේ ඒ කටයුතු කරන්න පටන් අරගත්තොත් අපේ දිවට රසයක් පැතිච්ච ගමන අනිවාර්ය මනාපමනාප දෙක පහළ මේ ආහාර මනාපයි මේ ආහාරයට මම අමනාපයි කියලා එතකොට ඒ ආහාරයේ තියෙන ඕජාව නැත්නම් රසය නැත්නම් පෝෂ්‍ය පදාර්ථ වෙන එකක් ඒ පුද්ගලයාට ඇති වෙන මනාපමනාප සම්පූර්ණ පුද්ගලයාගේ හැකියාව අනුව ඒ පුද්ගලයාගේ පෞෂත්වය අනුව උච්චාරකත්ව අනුව වෙනස් ඒක නිසා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලට වැඩිය රසකේදී තීන්දුව කරනවා මේ මනස කන නොබන දෙයක්. ඒ නිසා සෞඛ්‍යයට ගැළපෙන්නේ නැති වෙන්නේ තියෙනවා. ඒ නිසා යම් කෙනෙකුට ආහාර වළඳනකොට රස බලනකොට ඒක පිළිබඳව තියෙන රසගේදී මනාපමනාප දෙක ඒ පිටක් පිටක් පිටක් පාස බලන්න පුළුවන් නම් බුදුජානනාංශයේ ලස්සන සමීකරණයක් පෙන්නලා දෙනවා ආහාරං නිසාය ආහාරං පජහත ආහාරයෙන්ම පුළුවන් ආහාරය නැතට ඒක ලස්සන ඉංගි වෙන කතාවක් සූත්‍රයක් සඳහන් වෙනවා වික්කුණී සූත්‍රය කියලා ඒක තියෙන අංගුත්තර නිකායමයි චතුක්ක නිපාතදී මේකට අදාළ නැහැ නමුත් ඒ සිද්ධිය අපි මතක් කරගත්තොත් දවසක් වික්ෂණියකට අපේ කාලේ කරන හොරල් ඉඩක් ලෞසික්‍යයක් ඇදිලා පණිවිඩයක් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට එතනින් කෙනෙකුට ගිහිලා කියන්න ආනන්ද ස්වාමීන්ට අසවල් වික්ෂණයට අන්තිමයි උන්ටම අමාරුයි ආනන්ද ස්වාමීන් වහන්සේට එන්නේ කියලා පිළිත් නඩක් අර ගන්න හරි බණක් කියා ගන්න හරි තාත ඉස්සලා අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පණිවිඩේ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතෙන්ද යනකොට මේ භික්ෂුණිය ඉසින් ඉලි ඉඳලා පරවගෙන බුදි බුදිනේල ඇඳෙන් නැගිටින්නවත් බෑ අමාරු ආනන්ද ස්වාමීන් ලෙඩේ අහුවෙනවා බෑ ඇඳ ඉස්සලාම ලෙඩේ අහුවෙලා කියනවා නැගිනින්නේ මේ ශරීරය හේතු හතරක් නිසා හටගන්නවා බුදුචානන්ච අපිට උගන්ලා තියෙන මෙහෙමයි මේ ශරීරේ හට ගන්න ආහාර නිසා ශරීරේ හට ගන්නවා කාමය නිසා රාගය නිසා ආහාරය හට ගන්නවා මාන්නය මේ ශරීරයක් හට ගන්න හේතු කාරණා වෙනවා අනිත් එක මෛතුන සේවනය මේ හතරෙන් තමයි කයක් හටගන්නේ මේ හතර ගැන සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ කියලා කියනවා මේ ආහාරයෙන් හටගන්න ශරීරයේ ආහාර නිසාම ආහාර ගැනීම පානය කරන්න පුළුවන් ක්‍රමයක් අපිට සර්වඥාන්සේ කියලා දෙනවා. තණ්හාවික හටගන්න මේ ශරීරයේ යම් ආකාරයක පාවිච්චි කරලා තණ්හාව ක්ෂය කිරීමේ ක්‍රමයක් සර්වඥාන්ස අපිට උගන්වලා දෙනවා. මාන්නේ නිසාම හටගන්න මේ ශරීරය මාන්නේ නිසාම නැති කරන්න පුළුවන් ශරීරයක් දුහම කියලා කියනවා. හැබැයි මෛතුන සේවනයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියනකොට දෙකෙන් එකට බේත වදිනවා. ඉන්ජෙක්ෂන් එක වදිනවා විදහාට ඇඳ නැගිටලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ තිබිච්ච වැරද්දක් මට සමාවෙන්න මම වැරද්දක් කරලා තියෙන කියලා ඊට පස්සේ කියනවා කමන්න දැන් හරි කමන්න තේරුම් ගත්තනම් මේක තමයි වේද කියලා කියනවා ඒකෙදි ආහාර නිසා ආහාර හික්මෝන හැටි ආහාර නිසා ආහාර පජහත කියන එක ඉස්තර කරන ලස්සන සර්වඥාන්සේගේ විපස්සනා ශික්ෂාව ඉලක් පිටක් ආහාර ගන්නකොට අපි ශික්ෂා කරපු යුතු ආකාරයේ විපස්සනා පැත්තෙන් පෙන්නනවා ඒක සාමාන්‍යයෙන් සිල්ලත්තන්ද සමහර විචක පෙන්ලා දෙනවා අපි බොහොම උච්චවශ්‍රීයෙන් එහෙම නැත්නම් සිද්ධියක් විදිහට දාන වැළඳීම කරනවා. ඒකදී සාමාන්‍යයෙන් දායක දාන දීලා අලපෝසාන කරනකොට මුලින් ඉඳලා අග දක්වාම භික්ෂුවක් සිල්ලක් එක් දාන වැළඳීම ප්‍රසිද්ධ සංසිද්ධියක්. මඤ්ඤොක්කයි සම්බෝලේ ගිහිදුර වහගෙන කනවලු බෑ මේකේ. ධාර්මයාව දාන බෙදනවා අතෝරනවා කනගන් සම්පූර්ණ බලනවා. ඒක පුරාවට දින ශික්ෂාවක්. ඒ ශික්ෂාවේදී තරුණ භික්ෂුවක් වේවා නාම භික්ෂුවක් වේවා උපාසක කෙනෙක් වේවා ඒ විශාල පිරිසක් ඉදිරියට පිට දාලවලන්න ගියාම හරියට ඒක විචිත්ත වෙනවා. ඒක දානේ කියලා කියන්නේ කෑම කියලා කියන්නේ හැඟුම දාහන තමයි. ඒක නිසා ධර්මචර්යසේ මතක් කරලා තියෙන එහෙම වෙලාවක තමන් මේ වළඳන ආහාරය පිළිබඳව ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව දානේ බල ගන්න. ඒ නිසා පරිසංකායෝනිසෝ පින්දපාතම් පරිසේවාමි නීවදවායන මදායන මණ්ඩනායන විදූෂනාය යාව දිවයි මස කායසේ තුත්‍යායාපනාය ආදි වශයෙන් දීර්ඝ වාක්‍යයක් මතක් කරගෙන මේ වාක්‍ය මොනම දෙයක්වත් ගුප්ත පද එහෙම නැත්නම් මන්තර නැහැ පරිසංකායෝනිසෝ පින්දපාතම් පරිසේවාමි යෝනිසෝ පරිසංකා කියන එක මෙතන කඩලා පෙන්නන්නේ පරිසංකායෝනිසෝ එතන යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් එළඹ සිටි නුවණින් යුක්තව මම මේ පිටවල් දුනා. අර්ධංකායෝනසෝ පින්නපාතම් පරිසර. මම මේ වෙලාවේ සිවුර වන්දනවත් නෙවෙයි, සීනාසනයක් පාවිච්චි කරනවත් නෙවෙයි, වෙහසක් වන්දනවත් නෙවෙයි මම මේ දාන ගන්න. කියන එකට හිත මේවනවා. මේ ආහාර පිට නේව දවායි ශරීරයේ ජවයේ වඩන්න නෙවෙයි. ඒ කියන්නේ දුවන කෙනෙකුට අවශ්‍ය කරන මස්පිඩු වඩන ආහාරක් නෙවෙයි. නමදාය මදේ වඩන කාමජාවේ වඩන ඉක්ුත් නෙවෙයි. නේ මණ්ඩනාය මස් පිටු වඩලා ශිනකට පෙන්නඳ බොඩි බිල්ඩින් කරන්න කරන ඉක්ුත් නෙවෙයි. නේ විභූෂණාය සිවියේ පැහැ වැඩි කරන්න වර්ණ වැඩි කරන්නත් නෙවෙයි. නේව දවාය නම දාය නම මණ්ඩනාය න විභූෂණාය යාව දේව ඉමස්ස කාය අසතිතිය යම් තාක් මේ භ්‍රමචරි රකින්න මේ ශරීරයේ පැවැත්ම සඳහායි. මේ ආහාර වැඳීම නිසා මට ඉස්සර නොවිච්ච දුකක් මත නොවේවා. කියන්නේ කැමත රෝගයක් මත නොවේවා. එහෙම නැත්නම් කැම වැඩි කිරීම නිසා ඇති වෙන වේශක් නොවේවා. පුරාණංච වේදනම් පටිංකා වෙච්චි විච්ඡ බඩගින්න නිවේවා. භ්‍රමචර්ය අනුග්‍රහ වේවා. මේ භ්‍රමචර්ය රකින්නයි මම මේ කරන්න කියලා ඒ පිට වනදන ගමන් ප්‍රතිවේක්ෂා කරන්න ගත්තොත් හරියටම බඩ පිරෙන වෙලාවෙදි තේරෙනවා තමයි. අපි කතා කර කර වෙන වැඩකදීලා ආහාර ගන්න පටන් අරගත්තොත් අපි හැම වෙලාවෙම අවශ්‍ය ප්‍රමාණයට වැඩි ආහාර ගන්න සිද්ධ වෙනවා. ඒක එක නගා ගන්නකෝ වශීය නිසා. ඒ නිසා හැම වෙලාවෙම වළඳනකොට ඒ බව සීයෙන් කටයුතු කරනවා නම් ඒක නාට ගන්න ගන්න පිටක් පාසා ශික්ෂණයක් වෙන එක සීල ශික්ෂාවට සමාජ ශික්ෂාවට එකක් එහා ගියනවා. ඒ වගේම සුජනා සඳහන් කරලා තියෙනවා මේ ගන්න ආහාර ධාතු මනස්කාරයට දාන්න පුළුවන්. මේ ආහාර වල තියෙන හතරමා ධාතු මේ වනදන මගේ තියෙන හතරමා ධාතු මගේ අඟට මගේ අතට මගේ කටට ගෑවෙන්න ඉස්සලා මේ හතරමා ධාතු රජෙකුට දෙන්න පුළුවන් ආගන්තුකෙකුට දෙන්න පුළුවන් භික්ෂුවකට දෙන්න පුළුවන් නමුත් මගේ අත ගෑවිච්ච ගමන් කටේ ගෑවිච්ච ගාට ඉඳුල් කියන නම ගෑවෙනවා දීමෙන් පුදුලියට නින්දාවක් සිදු වෙනවා ඒ නිසා මගේ අත කට ගෑවිච්ච ගමන් මේ පිට කෙනෙකුට දෙන්න පුළුවන් තරම් පිළිතුරු මේ ආහාර ජුගුප්සාජනක වෙනවා මගේ ශරීරය කියලා කියන්නේ මේ තාක් මුච්චර වටනා ආහාර වේලා පිළිකුල් කරන දෙයක් මේකට වැටුණට පස්සේ කටේදී ඉඳුල් කියනවා බඩේදී නොදෙරූ ආහාර කියනවා පල්ලහාර ගියාට පස්සේ අසුචි කියලා. ඒ තරම්ම දෙයකටයි මේක මම අතුල් කරන්න කියලා ඒක නිස්සත්ත නිජීව ශුන්‍ය ඒකෙත් තියෙන හතර මහා ධාතුන් පමණයි මේ වලදන මම නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි ධාතුන් වලට ධාතු මතක් මතුවීම පමණයි වෙන්නේ කියලා ආන්නේ විදියට වරදන වෙලාවේදී ධාතු මනස්කාරය පැත්තට දැම්මොත් තමයි කවදාහකවත් කොනට වැඩි කාවයි කියලා හෝ එහෙම නැත්නම් රසගේතර ගියා කියලා හෝ වෙන්න තියෙන අවනදු නරක නැත කරන්න පුළුවන් නිසා ආහාරේ නිසාම ආහාර පාන කරන්න. එකෙන් කියන්නේ බඩගින්න ඉන්නවා කියන එක. ඒකෙන් කියන්නේ යෝජනේ සලකලා ආහාර ගන්නවා මිස ඒ ආහාර කියන භෝජන සංග්‍රහ දාශක් නෙවෙයි. භෝජනයේ කියන ප්‍රයෝජනීය සලකා කරන වැඩපිළිවෙලක් අන්තික භික්ෂුවකට දෙන විශාලාභය තමයි ඒකට හිඟාගෙන ලබන එක. තමන් උයාගෙන තමන්ට ඕන විදිහට රසමසෝදු දාගෙන ලුණු මිරිස් දාගෙන පදම් කරගෙන ටෙම්පරාදු කරලා කන්නේ කවුරු හරි තම්බලා දීපු බතක් කන්න. ඒක නිසා බුදුජානනාංශ කියන සඳහන් කර තියෙන මොණිවරු හැම ගෙදරකම ලිප් මොලෝලා බත් පැසවන බත් පැසවන්න පිඤ්ඤති જાතියක්. කුලේ කුලේ බත්තා පච්ඡන්ති කියලා. මේ පාරකින්ද පාට වඩනවා නම් යම් කිසි කෙනෙක් ඒ ගෙවල් වල කොහොම හරි ණයට හරි ගෙනල්ලා බත් ටිකක් වේලා හරි ගැසලා තියෙනවා. ගෙදර කන්න නැති වුණාත් හාමුදුරන්ට පින්න පාන්නේ. ඒ නිසා ගෙවල් ගෙවල් වල බත් පැසවන බත් ඉදවන කෙනෙක් තමයි මුනිවරයෙක් කියලා කියන්නේ. හැබැයි Tamanthon රුචිය ලැබෙන්නේ නැහැ. අනුන්ගේ රුචිය අරගත්තට පස්සේ ඒකේ තියෙන පුදුම ගුණයක් ඒ කවුරුත් සම්බල දෙන දෙයක් ආවට පස්සේ ඒකේ තියෙන පුදුම අපි සාමාන්‍ය මුත්‍ත්තු කියලා කියන්නේ මුත්‍ත්තු කියලා කියන්නේ ගොය කපට ගන්න ගියාම නැත්තම් කමතර ගියාම දෙන දෙයි නැත්තම් මල ගෙදරට ගියාම මල බත සාංගික දෙවිද හම්බෙන දෙයි ඉතින් ඒක මොකද්ද රසයක් තියෙන එතකොට ඒක තීන්දුව කරන්නේ අනු තමන් නෙවෙයි ආනේ ඒදී මෙයාගේ ප්‍රතිවීක්ෂා කරලා වහඳම ගියාම ඒ ආහාරයේ තියෙන ආහාර නිසාම ආහාර පිළිවෙල අවබෝධ කරගන්න පුළුවන් ගැතිය. ඒක මේ ෆුඩ් සයන්ස් වල හරි එහෙම නැත්නම් ඔය රස දානවන පැත්තක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඉතින් අන්න එහෙම තියෙනවනම් ආර්ථික වශයෙන් විශාල වෙනසක් රටක ඇති වෙනවා. ඒ මොකද එහෙම කවුරුත් වගේ ප්‍රතිවීක්ෂාට බරව කටයුතු කරනවා නම් ඒකිනා අනිත් කෙනා කාලා ඉන්නවද කියලා බලන්න. ඒ නැත්තම් බෙදිලා යන ගතියක් ආර්ථිකයේ සමසේ බෙදී යාමට පුදුමාකාර උදව්වක් කරනවා. අද තියෙන්නේ ඇමරිකාවේ ආර්ථිකය 100%ක් ඇමරිකන් ජනතාව ලෝකයේ ආර්ථිකයෙන් 90%ක් පාලනය කරනවා. ඉතුරු 190ම අර ඉතුරු වෙච්ච 110 උලා කාලා ජීවත් වෙනවා. ඒක නිසා අපි මෙහි තුන්වෙනි ලෝක රටවල් කියලා අපි තුන්වෙනි පන්තිම පල්ලෙහානේ තියෙන ධනවාදී ආර්ථික ක්‍රම හැටියට බලන අපේ ආර්ථිකයේ නමුත් ලංකාවට ආපු රොබර්ට් ටොක්ස් කියන ඉලකාරය කියලා තියෙනවා ලංකා ඉතිහාසය කවදාකවත් චෙක් කර බඩගින්නේ මැරිච්ච ගතියක් ඉතිහාසයක් නැහැ. කවදාකවත් නෑ මොකද අහලගම් හතක එකෙක් ඉතිහාසය බඩගින්නේ මැරනොත් ගමේ ඉන්න උටිලච්ච. දෙන්නේ නෑ මැරෙන්න දෙන්නේ. නමුත් ඇමරිකාවේ අල්ලපු ගෙදර මැරලා දවස් 7 යනකම් දන්නේ නැහැ. මොනම දෙයක් හරි කමන්නේ කවුරු හරි අල්ලපගෙන මිනිහෙක් පරලා ඉන්නවා කියලා හරි මේ පොලිසියට ගන්න දුන්නොත් අර මේ මිනිහ හරි නැගිටලාවිලා අර මිනිහට බැනලා ආයෙ වැටෙනවා. මේ වෙනම කතාවක්. එක මිනිහෙක් කනකොට මේ ගෙට ගිනි ගන්නවා. Tamange අල්ලපු ගෙදර එකම තරම් පිටින් කොට වෙන්න තියෙන ගෙදර. පස්සේ ගින්න හමුදාවේ පොලිසිය එනවා ඒකේ 999 ගහනවා. පක්ෂණ ගහනවා. ඇවිල්ලා අර මිනිහයාගේ ගෙදර ඉඩස් එක දන්නේ එනකොට පොලිසිය හොත් ඇල්ල ගිනිනවා. හරි මනුස්සය ආපු ගමන් පොලිසියවලු කවුද කෝල් එක දෙන්නේ. මේ පොලිසිය චෙක් කරවන්න අල්ලපු ගාන මනුස්සය කවුරු මීට පස්සේම එකක් කියන්න ගේ ගිනි ගන්න කියලා තමුසෙට අයිතිවාර කරනවා මම කියන පොලිසියට කියනවා. අර ගේ ගිනි ගනිල්ල මැකිල්ල සම්පූර්ණ දෙයදී අර මනුස්සය විරුද්ධ වෙනම නඩුවක් ගන්නවා. මෙන්න මේගොල්ලන්ගේ තියෙන මේ ජීවන සම්බන්ධ ලෝකයේ ආහාර ගන්න නෙවෙයි මේ මිනිසුන්ගේ එහෙමයි තියෙනවත් අපේ අපි බත් වේලක් හම්බෙච්චාම කපුට වගේ කාටත් දීලා බෙදා ගන්න හදාන කනකට ගන්නවා. ඒකේ තියෙනවා ලොකු සමාජ පැතිරිච්ච ගතිය. මේවා හරහා අපි තේරුම් ගන්න හදන්නේ මේ ආහාර නැතිවීම නිසා අනුන්ට එන දුක පුළුවන් තරම් හදා බෙදා ගන්න. ඒක නිසා ගන්න කාන වේලක් පාසා ඉලක්ක ඉලක්ක පාසා සතිය පිටවන්න දහස මනස් කාර්යයක් ඇති කරගන්න ආහාරය අරමුණක් කරගන්නවා නම් අපිට අවස්ථා කීයක් හම්බ වෙනවද දවස පුරා නැවත නැවත සතිමත් වෙන්න. ඒ වෙනුවට භෝජන සංග්‍රහයකට ගියොත් අපි කරන්නේ මොකද්ද? සම්පූර්ණ මේ ආහාරයේ මාන්නය පිණිස, තෘෂ්ණාව පිණිස, ප්‍රමාණයේ පිණිස, ප්‍රපංචකරණය පිණිස ගත කරනවා. ඒ නිසා පබිඳුනාත් ආගෝතුන අපි මොකද්ද? කිස් පිණිසුන් කුස්පුරවන භෝජොන් මේ සලසන්නට මා පුතුනේ නැත හෙරලෙරේ. ගත වෙනුවෙන් සසරට වැඩි දියුදුන් කන විරෝගී අවසන් ගමනට මාංශික කරපන්. අපි භෝජන සංග්‍රහවට මල් කුඩ තිබ්බහම මේ මල් ලැජ්ජාවටපත් වෙනවා නේ මේ කීස් මිනිස්සුන්ගේ කුස්තිරෝණ මිනිස්සුන්ගේ බුදුන් මේ සලසනද මම පාවිච්චි කරේ. පඬිතුනාථාගෝර නවී ලංකාවේ මේ කියවනේ මල් බුදුහාමරගේ මල් ආසනයකට දාපන්. භෝජන සංග්‍රහ සංග්‍රහ කරන්න යන්න එපා. ඔය දෙකෙන් බඳසුවක් වෙන්නේ. ඉතින් මේක සමහර විටක පාටිගොයින් කට්ටියට හිත සම්බන්ධව කාරණාවක් වෙන්න ඇති. නමුත් මේකේ තියෙන අර කියලා තියෙන නිසා සූත්‍රයේ බුද්ධ සලකා බලන්න සලකා බලලා ඒ රසගේදී එන්නේ නැති කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේට පරණ වෙච්ච රොටි කෑල්ලක් වත් දිවේ තිබ්බ ගමන් 80 කෙලක් රසනාර පිනා යනවා. බුදුජානනාචර විතර ප්‍රණීත ඉන්ද්‍රයන් කාටවත් නැහැ. නමුත් ඒක තියෙනකොට උන්වහන්සේ දන්නවා මට දැන් මනාපේ පහළ වුණා. මට දැන් අමනාපේ පහළ වුණා. එතන මනාපමනාපේ පහළ වුණා කියලා බුදුරජාණන්සේ දන්නවා. ඒ දන්න නිසා ඒ රසගේදී බුදුරජාණන් වහන්සේ වහලා ගන්න බෑ. දැන් යම් කිසි කෙනෙක් මේ රසගේදී අඳුනගත්තේ නැත්නම් රසගීතයට අනුව කටයුතු කරන්න හදනවයි කියලා කියන්නේ රසගීතයේ දාසෙක් බවට රසගීතයේ බැලයක් බවට පත් වුණාට පස්සේ මේ මිනිසයා ඒ අර කැරක්කලේ පිටිපස්ස යන බූරුවා වගේ ආහාර දිගේ ඕන තරකට අරගෙන යනවා. ඒක නිසා අපි ආහාර ගන්න නැතුව ජීවත් වෙන්න බෑ ඒක ඇත්තටම තානුරුත් යනවා. නමුත් කැමැතම ජීවත් වෙන මනුස්සයා කාමසුකල් කාණ්ඩ. ඒ නිසා අපි දෙක අතරමැද මැදයක් වෙන්න ඕනේ. කරන කරගෙන මේක සම්බන්ධයෙන් අපි යම් ප්‍රමාණ ශික්ෂණයකට ආවොත් අපිට තේරෙයි අපි මේ ගත කරන ජීවිතේ මේට වැඩිය ධාර්මිකව විවේකශීලී ජීවිතයක් ගත කරන්න පුළුවන් ආහාර වේලේ ප්‍රයෝජනෙ සරකලා පාවිච්චි කරනවා. ඒක නතු මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන එකයි අල්ලපු ගෙදර තියෙන එකයි පෙන්වන්න දීලා ගත කරන්නපත්ව ගත්තොත් අපිට ඕවර් ටයිම් කරලවත් ඊවල් බිඳලවත් පෑමේ සන්තෝෂය ඉෂ්ට කරනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඒක සම්බන්ධව මධ්‍යස්ථ මට්ටමට එන්න එතකොට අපි අද කන කෑම අපේ අම්මලා තාත්තලා සීයලා අත්තලා මුත්තා කාව පාට වලින් බොහෝම දියුණු. මේ ළඟදී කියව පොතක මම කියුවා ඉස්සර කාලේ මහරජවරුත් රජවරුත් මුගක් කියලාට රැයට කන්න පිළිණු කෑමද. මොකද අරසක්ති මේ ක්‍රම තිබුණේ රසමසවලු ওই ටෙම්පරාද කරලා කෑවා. අද මධ්‍යම පංචයේ කෙනෙකුට උනත් බොහෝම නම්බුකාර ආහාර වේලකින් යැපෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය කර්මාන්ත කරන කෙනෙකුට නම් නමුත් ඒ වුණත් ඒක නා දන්නේ නැහැ මේ ආහාරයේ මධ්‍යම ප්‍රමාණයට පාවිච්චි කළා නැත්නම් මධ්‍යම ප්‍රමාණයට මධ්‍යම ප්‍රතිපදා කරන පාවිච්චි කළා නැත්නම් විවේකේ වඩා ගන්න හැටි එහෙම නැත්නම් ආහාර ඉඳගෙන ඉන්න ඉරියව්වට ගත කරන ජීවිතේ ගැළපෙන විදිහට පාවිච්චි කරන්න හැටි දන්නේ නැතුව අපි කොච්චර භාවනා කරත් නැත්නම් කොච්චර වාඩි වෙලා හිටියත් ශරීරේ කර්මන්නේ නැත්නම් සක්මණේකින් සම්බර කරගන්න බැට ඒක නාගේ ආහාර යාට අහේනිය පිළිසි. ඒකදී මේ ආයුර්වේදයේදී කියන කෝරු ප්‍රශ්නය කියලා එකක්. ඒකදී වාග්බත කියන ආයුර්වේද ඉතිවරයා විවේකයේ වෙනස කැලියට ගිහිල්ලා තියෙනවා ඒකෙදි ප්‍රසිද්ධම ප්‍රකාශයක් තමයි හැම විශේෂ ඥානයක්ම පහළ වෙන්නේ විශ්වවිද්‍යාලවල නෙවෙයි කැලේ ඒක ආයුර්වේද හොඳටම දන්නවා විශ්වවිද්‍යාල ගියාට පස්සේ ඔළුව නරක් වෙන එක විතරයි මේ මනසත් විවේකයේ වෙනස කැලේට ගියාට පස්සේ Taman ඉන්න ගහේ කුරුල්ලෙක් එක දිගට සද්දයක් කරනවා කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් කියලා. ඉතින් මේ ඉස්සරහාන්සෙත් අර හොඳට ගහමුල වාඩි වෙනකොට ඒක කෝරුක් ප්‍රශ්නේ. මේ කුරුල්ල අහන්නේ කෝ අරුක් කවුද ආරෝග්‍ය කියලා. මොකද මේ ලෝකේ ඒකත් සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒ නිසා කුරුල්ලා නිතරම පස්සේ මේ පාක්බඩ පණිවිඩ හිතන දැන් මමත් පයිදි විත් පෙරේ. ඒ නිසා මේකට උත්තර දෙන්න ඕන නිසා හිතබුක් මිතබුක් සෝරුක් කියලා කිව්වා. ඒ කියන්නේ ගමන්ට හිතවත් ආහාර ගන්න මැනලා ආහාර ගන්න මිනිස්සයා තමයි සෞඛ්‍ය සම්බන්ධ වෙන්නේ. වෙන කෙනෙකුට සෞඛ්‍ය සම්බන්ධ වෙන්න බෑ. මේ ලෝකේ ආහාරයෙන් තමයි අපි මේක කරන්නේ. ආහාර කුරුල්ල සංගාන කුරු දිගටම ප්‍රශ්න අහනවා. කෝරු කෝරු කෝරු කියන්නේ අනේ ඒකවල කුරුල්ල මගේ ප්‍රශ්නට උත්තරේ සන්තෝෂ නැති නිසා මේ දිගට කියන්නේ හිතබුක් මිතබුක් පරණතබුක් සෝරුක් කියලා තුන්වෙනි පදයෙන් දැම්මම කුරුල්ල සෝරුක් සෝරුක් කියලා ඒක අහිංගිල්ල කියන්නේ. ඊට පස්සේ අරයා අරක පොතේ ලියලා තියෙනවා. කෙනෙකුට සෞඛ්‍ය සම්බන්ධ වෙන්න ඕනේ නම් එයා හිතපු තමන් ප්‍රත්‍යාහාර ගන්න ඕනේ. අප්‍රත්‍යාහාර රසයි මසුලයි නමුත් රස. ප්‍රත්‍යාහාර. මිතබුක් අඩපෙරෙන්න මේ පිටු පහකට විතර දීලා නැතර කරලා වතුර බොනවා. ඊට පස්සේ පරිණත බුක් කියලා කියන්නේ ආහාර ගන්න සක්මන් කරනවා. සක්මනේ තමයි ගත්ත ආහාර ටික හොඳට සම්බන්ධ ආහාර ගත්ත ගමන් දුවන්න හොඳ නැහැ කියලා කියනවා මායя පිටිපස්සෙන් එනවා. දුවන තරම් වේගෙන් බුදියන්න එපයි කියලා කියනවා මාර පාක්ෂිකයි. ඒ නිසා ආහාර ගත්තට පස්සේ සක්මන් භාවනා ටිකක් කරනවා නම් ඒ ආහාර හොඳට කියන පැත්ත වැටෙනවා කියලා කියන්නේ. ගලනාලේ කෙලින්නේ තියෙන්නේ. ආමාශයට ගියාම පැත්තට නෙදී ආහාර ටික පැත්ත වැටෙනකන් විභාවීකරණයක් කරන්න. ටිකක් සාමාන්‍ය සක්මන් කර කර ඉඳලා ඒ ආහාර පැසවන්න පටන් ගත්තට පස්සේ තමයි සමාධියක් එනවනම් එන්නේ. අර ආහාර ආමාශීය ප්‍රධාන කෘත්‍ය කරන වෙලාවේදී විශාල රුධිරේ ප්‍රමාණයක් ආමාශයට උමෙච්ච වෙලාවේදී ඔළුවේ තෝන්තුවක් වෙනවා. ඒලාදී පරයන්කට ගියාට පරයන්කට ගිහිල්ලා පරයන්කට අවශ්‍ය තරම් ඔක්සිජන් සහ ඕජාව මොළයට යන්නේ නැති වෙනකොට විශාල සටනක් වෙනවා එක්කෝ වැඩේ වැඩේ නතර වෙලා සමාධිය આવොත් ආහාර ජීර්ණ කරුතු. ආහාර ජීර්ණ හොඳට ගියොත් සමාධිය ඉන්නේ. ඒ නිසා හිතබුක්, මිතබුක්, පරිණතබුක් ආපු ගාස්ව ආහාර ටික හොඳට පරිණාමයට පත් වෙනකන් අවශ්‍ය ඉරියව්ව නොදුන්නොත් ඒ ආහාර විෂ වෙනවා. ඒක නිසා ගන්න ආහාර ගත්තට පස්සේ දිවා විහරණය කියලා එකක් සර්වචනාංශයේ අන්දවණයට වැඩියා අසවල් කැලියට වැටිය දිවාම ඉරෙන කියලා කියන්නේ කාගවත් ඉන්න පරිසරයෙන් අයින් වෙලා මේ ගිල්ල එහාට මැටිය සක්මන් කර කර ඉන්නවා ඊට පස්සේ තමයි ප්‍රතිසල්ලානා කියන්නේ. පරියන්කේ කියන්නේ ඊට පස්සේ තමයි. නිසා ආහාර ගත්තට පස්සේ ශරීරයට පොඩ්ඩක් ඒ විවිධකයක් දීම ශිෂ්ට සමාජයේ වටින වැඩක්. ඒකට කියන පොඩ්ඩක් ඉස්සරහට ගිහලා ගුරුම පඬිස් ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආහාරයක් රසකේ දෙකන කතා කරන නිසා ආහාරයක් ගලනාලියෙන් පරගලාය කියලා කියන්නේ ගල ගුරෙන් පල්ලෙහාට යන්න ඉස්සර වෙලා ඒ ආහාරය හොඳට හපලා ඒ ආහාරයට හොඳට කෙල මිශ්‍ර වෙලා පොඩි උනේ නැත්නම් ගලනාලියෙන් පල්ලෙහාට ගියාට පස්සේ ඉෂ්ඨ ධාතුව පිළිබඳ ජීර්ණය සිද්ධ වෙන්නේ නැහැ ගලනාලියෙන් පල්ලෙහාට ගිය ගමන් ආහාරවල භාෂ්මිකතාවේ ඉඳලා ආමිකතාවයට ප්‍රතිලක්ෂ සිද්ධ වෙනවා භාෂ්මිකතාවේ තියෙන කෙලත් එක කියනකම් විතරයි ඒ වෙලාවේදී හොඳට අපලා වළඳනවා නම් ඒ ආහාරවල පුංචි පුංචි කුඩා අණු කුඩා අංශවලට මේ හේතේ ගියාට පස්සේ එතන පෝෂණය ඉෂ්ට ධාතුව ජීර්ණ සිද්ධ වෙනවා ඒ කෙනාට යටට ගියාට පස්සේ ආය සීනි රෝගේ එන්නේ නැහැ හොඳට අපලා හොඳට පොඩි වෙනකන් කටේ මේක දත් හොඳට පාවිච්චි කරනවා ඒ වගේ තමයි ඇහැට රූපයක් ආවට පස්සේ ඇහි ගත්ත රූපය විමසීමෙන් තොරව හිතට ගත්තොත් ඒ රූප නිසා කෙලස් පහළ වෙනවා. රූපේ බලනකොටම සීයලවලා ගන්නවයි කියන එක ආහාරතික කටේදී හොඳට හපනවාගේ වැඩක්. සද්දයක් අහනකොට මත් වෙලා සද්දය ඇහුවොත් ඒ ශබ්ද තරංග දිගේ කෙලස් සතරට යන බනවා. මේ අහනවා මේ අහන්නේ මෙන්න මේකයි කියලා විමසුන් නොනින් අහනවනම් කෙලස් එන්නේ තියෙන ප්‍රමාණය අඩුයි. ගඳක් බලනකොටම මත් වෙලා ඒ ගඳට නතු වුණොත් ගඳ හරහා කෙලස් වෙනවා. ආහාරයට හොඳට ආකන් නැතුව කිල්ලොත් ජීර්ණ රෝග පහළ වෙනවා. ශරීරේන පහස එනකොටම සතියෙන් යුක්තව ගන්නවා නම් ඒක කෙලසෙන් තියෙන අඩු. ඒක නිසාම මේක සම්බන්ධයෙන් සතිය නැත්නම් අප්‍රමාදී ගැන කතා කරන්නේ නැතුව ගාන්ධිතුමා කියලා තියෙනවා ඉන්දියන් ජනතාවට සෑම ඝණයක්ම බොන්ඩේ කියන්නේ හැම ඝණයක්ම හපල හපල හපල හපල දියරයක් වශයෙන් මොනකම් ගිලින් යන්න බා බොණ්ඩේ කියලා. හැම දියරයක්ම හපන්නේ. දියර උනාට ගිට පිටු උඩු ගාලා ගිලගෙන ගිලගෙන යන්න බා කටේ පොඩ්ඩක් තියාගෙන පළු මරණට හපන්න. එතකොට මේ ද්‍රව්‍යත් එක්ක හොඳට කෙල මිශ්‍ර වුණොත් ඇතුළේදී දිරවීම ලාභයි. ඒ නිසා මේ මිනිස්යාගේ විශාල වෙනසක් තියෙනවා ආහාර ජීවන පද්ධතියේ මුඛයේදී ජීවිතේ පටන් ගන්නවා. අනේ පටන් ගන්න ටික අංග සම්පූර්ණ හරියට කරන්නේ නැතුව ගියොත් ශාරීරික රෝග ඇති වෙනවා මානසික රෝග ඇති වෙනවා වගේම ඉදරන් පහට මේනේ අරමුණු ඒ ඉන්ද්‍ර ద్వාරයේදීම ద్వාරයේදීම මෙනෙහි කිරීමකින් තොරව ගත්තොත් ඒ හැම එකක්ම අපත්‍ය වෙන්න පුළුවන් විශ වෙන්න පුළුවන්. ద్వාරයේදීම ගේට්වේදීම චෙක් කරලා ඩෙන්ටි කාඩ් චෙක් කරලා ගන්නවා වගේ එන හැම අරමුණක්ම සතියට යට කරලා ගත්තොත් අපිට අනතුරු ගේට්වේ නැත කරගන්න. ඒ සම්බන්ධයෙන් බලනකොට මේ ආහාර පිළිබඳව ප්‍රශ්නේ රට දිනු වෙනවත් එක්කම විශාල සීතල වශයෙන් එන එක මොකද ආහාර පිළිබඳව උදී ජනතාවගේ කෑදරකම ප්‍රයෝජනට අරගෙන කෝටි ගණන් ලාභ ලබන මේ ජාත්‍යන්තර කම්පැනි ගන්න හරි සරයි. ඒ කිසිම කෙනෙක් කැමති නැහැ Taman උයාගෙන කනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොටම හරියන්නේ අපි රෙසිපි අපි දන්නේ. අපි විශේෂඥයෝ අපි දෙන දේ කාකන් කෑවට පස්සේ අපි කියන පදයට නරපන. ඒක තමයි අද වෙලා තියෙන එක විශේෂයෙන්ම මේ නගරපද ජීවත් වෙන අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ කෑම පියාගන්න එක වගේම වන්දනයේදී ඒ තමන්ගේ හිතබුක් මිතබුක් කියන විදිහට තමයි ප්‍රත්‍යාහාර අරගෙන ඒ ප්‍රමාණයට වළඳලා ඒක දිරවනකන් ඒ කටයුතු කිරීම අර සීල ශික්ෂා වගේම සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා දෙකට ගොඩාක් සම්බන්ධයි. නමුත් ඒ නිසා අපි එක තැනක බොහෝ කල් හිටියොත් විතරයි අපිට ඒ තන ආහාර පිළිබඳව පොඩි සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ වගේම පරිසරයට ගැලපෙනවා. නමුත් භික්ෂුවක් කියලා කියන්නේ සමාන සංචාරක. ඒ සංචාරකන එක්කනට ඒ ආහාර පිළිබඳව සමතුලිතතාවය ගන්න විතරම ලොකු අවධානයකින් ගත කරනවා. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? මේ රසගේදී නිසා අපි ඒ ඒ රසවල වලට ඒ ඒ කැදරකම් වලට අහු වෙලා ඒ සඳහාම අපේ ඉන්ද්‍රිය ධර්ම පෞෂත්වය විචර්චකම් හදාගෙන අපිට ජීවිතේ බොහෝ පටු කොටසක් විතරයි වෙන්නේ අනික හරි අපිට කැපනදේකට පත් වෙනවා එහෙම නොවි සම්පූර්ණ මනස විවෘත භාවයටපත් කරගන්න නම් ආහාර ගැනීම සම්බන්ධයෙන් රසගේදී සම්බන්ධයෙන් හැම කෙනෙකුටම පත්කද කරගන්න ප්‍රදේශයක් තියෙනවා කිසියම් කෙනෙකුට බේරෙන්න බෑ මොකද ඒක ਸਰවඥ ගුණයක් සර්වඥාන්සේගේ පසලොච්චාන ගුණ වල එකක් තමයි භෝජනීය මත්ඤ්‍යතාවය නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ ඉස්සල්ලාම දැනට ආහාර ගන්නකොට වෙන වැඩක් එක කරගන්න. ඒකේ කහන ගමන් බත් කන්න යන්න. පත්‍රේ බන්න ගමන් බත් කන්න යන්න. අයිවාරු තෙල කෙල බත් කන්න යන්න වෙනකොට දිග හැපෙනවා. බත් කන එක විතරක් කරාන කරන ගමන් පුළුවන් තරම් ඒක ප්‍රතිවීක්ෂාවක් කරන කරන ගත්තොත් ටික ටික හරි කමන්නේ. තමයි තේරෙයි එතකොට එක වැඩයි එක වෙලාවක් කරන්නේ ඒක හරියට කරගෙන යන්න පුළුවන්. ආනියම කරලා ඉවර වෙලා ඉතින් ආහාර ගැනීමේදී හොඳට සීබුද්ධිකෙන් නඩත්තු වෙලා සක්මන් කරලා පැත්තික හොඳට පරිණාමයටපත් වෙන උනාට පස්සේ වාඩි වෙලා බලනද හරියකේ සමාධි භාවනා ප්‍රඥා භාවනා හරියට කියන්නේ වැඩි. නමුත් මේ අනාථපිණ්ඩික ශික්ෂුමාට මේ කියන්නේ මරණ ඇති. ඒතර පොහුණු වෙන්න කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ උත්තරම ඊට ඉස්සෙල්ලා කරලා තිබුණ නිසා එයාට සීපත් කරන්න පුළුවන් ඔයා පුළුවන් කාලෙත් මේ අරසාවේ හිටපු නිසා දැන් බලන්නේ රසගීදී පහළ නොකර ගැනීම සීපත් කරනකොට පවා මරණයේදී සතුටක් ඇති වෙනවා ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ Taman හම්බෙච්ච මේ පිටා වේලක් ආහාර වේලක් කියලා කියන්නේ භවනා මනසකාරයක් නැත්නම් අරමුණ ඒ අරමුණ නිසිසේ හරියට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් ඒ අශෝක රජතුමා ඔය ඡණ්ඩාශෝක ඉඳලා ධර්මාශෝක පත්‍චීමට ප්‍රධාන වශයෙන් හේතුනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අනුරුද්ධ සාසන ගුරු ආන්දරෝ දාන වන්දනකට පෙන්නපු මේ හැදිච්ච ගම. බමුණෝ කෑම කනකොටයි භික්ෂුවක් වහන්සේ භික්ෂුන් වහන්සේනම කෑම ගන්නකොටයි කියන වෙනස දකින්නකොට රජුරණ තේරෙනවා රජකිතර රජ කෙනෙකුගේ නැති සත්‍ය පද්ධතියක් කියලා. සාමාන්‍යයක් නමක් වෙන්න යනකොට සීකියාපද මෙච්චර ගාණක් කටපාඩම් කරනවා කැම ටිකක් කරනකොට මෙන්න මේ ටික බලාගෙන මේ ටික කරන්න ඊට පස්සේ වික්ෂුන් වහන්සේලාට ධිකටම උගන්වනවා මේ ආහාරයක් ගැනීමේදී අනුදෙන දේ කෙලේශයක් ඇති නොවන විදිහට ගන්න ඉතින් මේවා ගියන් වශයෙන් එච්චරම සීර්ෂියක් කරන්න බෑ නමුත් දැනගෙන කළොත් උගාක් වෙලාවට ඔය භාවනා විදී සමාධියෙන් ප්‍රඥාවෙන් නැත්නම් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් කරන්න බැරි කරන්න අමාරු ටිකක් මේ සීල ශික්ෂාව හැඩගැස්වීම හරහා එහෙම නැත්නම් මේ ඒක ඉදිරියට කරගෙන යන්න ඕන නම් තමන්ගේ රුචි අරුචිකම් ටිකක් පාවා දෙන්න වෙනවා ඒ ආහාර විහාර මනෝව්‍යාපාර විනාශ කරන්න ඕන අන්නේ විනාශ කිරීම කරපු ගමන් අර මේකෙක් අහිර වෙලා තියෙන දේවල් ඍජු වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මුගක් වෙලාවට මේ බණ ගැලපෙන්නේ දැනවත් භවනා කරන දැනවත් යම් ප්‍රමාණයකට හික්මීමක් ඇති කරන තියෙන ඇත්තෝ මතක තියාගන්න ඕනේ ආහාර රස වේදේ සම්බන්ධව අනුන්ට තමන්ට ප්‍රශ්නයක් ඇති නොවෙන මත්තර දැනට ප්‍රශ්නයක් ඇති නොවෙන මධ්‍යම ප්‍රතිපදාවකට යන්න ජීවිතාන්තයේ යම්තම් ඉරියඳර පෙන්නලා දීලා තියෙනවා නමුත් අපි හැම වෙලාවෙම මේ පරිතද කරගැනීමේ ව්‍යාපාරයකට යන්න ඕනේ අත්කලම කාණයකට යන්නත් එපා උපවාස කරන්න කාමසුකල්ලි කාණයකට යන්නත් එපා නිතරම භෝජන සංග්‍රහ වලට යන්න ඒ දෙක අතරමැද සංවිධානය කෙරුවොත් එයා සමාන හිත දියුණු කිරීමට අවශ්‍ය කරන අනෙකුත් පරිසර සාධක කරුණු සම්බන්ධ වෙනවා. ඒක ජීවත් වෙන්න පුළුවන් එකක්. අනිත් එක තමයි අනාථ පිටික සුසුමාට වගේ මරණ අවස්ථාවේදී ඒක විශාල අස්සසිලක් වඩපත් වෙනවා. ඉතින් අපි මේ අද මේ වගේ කරුණු සාකච්ඡා කරන්නේ අනාථ පිටික සුසුමා ආ පාරිපුත්‍ර සාන්තිකරපු ඉල්ලීම නිසා. පාරිපුත්‍ර සාන්තිකේ නිසායි මේ වගේ කරුණු නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ කාලේ තිබුණ මැද හැටියට මේවා ගියන්න නොකිය යුතු දේවල්. ඔය ගියෝ කැමරටම ජීවත් වෙන જાතියක්. අපි කියන්නේ කැම දාසලයි. يعني ජීවත් වෙන්න කනවා නෙමෙයි. ඛණ්ඩ ජීවත් වෙන જાතියක්. මේ ශාන්නේ ඛණ්ඩ ජීවත් වෙන තැන ඉඳලා ජීවත් වීම සඳහා කාලා තමයි ජීවිතය සකස් කරගන්න මේ බණ කොටස සාධාරණ විදිහට තීරුම් බේරුම් කරගනිත්වා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිල් දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා